අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නච්චි මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති යථා ච අනුපන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති චත්තා ච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහීනෝ හෝති තංච පජානාති යථාච පහීනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ 14 වෙනි අංකයටයි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට අපි අපේ ශක්ති ප්‍රමාණයට කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන කොටස් ඉක්මවලා තියෙනවා. දැන් අපි හැසිරෙන්නේ ධම්මානුපස්සනා ශාස්ත්‍රයේ ගැඹුරු ධර්ම කොටසවල මේ ධර්මානුපස්සනා ශාස්ත්‍රයේ පරෝ කීපයක්ම තියෙනවා. පළවෙනිම පරෝය, පළවෙනිම පුරුක කතා කරන්නේ නීවරණ ධර්ම ගැන. ඒ නීවරණ ධර්ම ගැන කතා කරනකොට අර කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන කොටස් වලින් ලැබිච්ච ඒ භාවනාමය අත්දැකීම භාවනාමය පරිචය නිසා මේ නීවරණ දිහා හතුරෙක් විදිහට නරකක් විදිහට නතුරක් විදිහට නෙවෙයි බලන්නේ ධර්මතාව විදිහටයි. ඒ නිසා ඒ නීවරණ ධර්ම කළු පාටටවත් දුරුකල යුත්තක් විදිහටවත් නැතුව ධර්මතාව විදිහට බලන්ද ඇත්තටම කියනවා සතිපට්ඨාන ක්‍රමයේ පමණයි අංග සම්පූර්ණ දර්ශනපතයක් ලබා දෙන්නේ. ඉන් මේ පිට තියෙන සෑම තැනකදීම ආධ්‍යාත්මික ජීවිතයේ නිවරණ අදාළයි. ඒ සෑම අදාළතාවයක්ට අනුව ලැබෙන දැනුම අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ වෙන්නේ විපස්සනා පැත්තෙන් මේ නීවරණ බලුවට පස්සේ තමයි ඒක කොච්චර අංග සම්පූර්ණ කරනවද කියනවනම් ඒ විපස්සනා අංග සම්පූර්ණ වීමෙන් විපස්සනා මුදුන්පත් වීමෙන් ලබන මාර්ගඵල ඥානවලදී තමනුත් සම්පූර්ණ වෙනස් පුද්ගලෙක් බාටපත් වෙන අතර ඒ ලැබිච්ච අලුත් දෘෂ්ටි කෝණය විපස්සනා මේ නීවරණ දිහා බලනකොට තමයි හරියට නීවරණ ඇඟේ කා ගන්න නැතුව ඒක මාත්‍රකාවක් විදිහට ධර්මතාවයක් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි අර ගියපාර කතා කරා පළවෙනිම නීවරණ ධර්මයේ කාමච්ඡන්දය කියලා කාම වස්තුන් කෙරෙහි කාම ආරම්මණයන් කෙරෙහි ඇති ආසාව. ඉතින් මේ ආසාවදී අපි දැකගත්තා හතර ආකාරයකින් දෘෂ්ටි කෝණ හතරකින් දැක ගන්න පුළුවන් ගතියක් මේ පළවෙනිම ඊවර ධර්මයේ. ඒකදී දීලා තියෙන දානයක් දෙනකොට සම් කිසි කෙනෙකුට ඇති වෙනවා චිත්ත ප්‍රසාදයක් සිටී ඒකාග්‍ර භාවයක් එතකොටත් නීවරණ පහ වෙනවා ඒ නීවරණ පහ වෙන්නේ කාම වස්තු සම්බන්ධයෙන් ඒ කියන්නේ කෑ යුතු බිදී යුතු මේ පරිභෝග කළ යුතු වස්තු තම සතු දෙයක් දීමේදී ලෝභයේ දුර වෙලා අලෝභයේ පහළ වෙලා ඒකාත්ම භාවයක් හිතේ ඇති වෙලා නීවරණ පහ වෙනවා එතකොට ඒක දාන වස්සග්ගපඨානේ එකත්තන් කියලා දානයක් මුදා හැරීමේදී මුංචන චේතනාවේ ඇති බලවත්කම නිසා එක විදිහක ඒකාත් ඒකාදි හිතේ ඒක ඒකාග්‍ර භාවයක් ඇති වෙලා නීවරණ පහ වෙනවා. එතකොටත් ලොකු ශක්තියක් හිත ඇති වෙනවා. ඊගාට සමත නිමිත්ත උප්පත්තානේ එකත්තන් කිය සමත භාවනා කරනකොට ධානයකට කිට්ටු කරනකොට උපචාර සමාධියේදී අර්පණා සමාධියේදී ඒ කාමචන්ද නැත්නම් අද අපි කතා කරන බලාපොරොත්තු වෙන ව්‍යාපාද ආදී නීවරණ යටපත් වෙලා Tamante ඒක පිළිබඳව ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ ඒකාග්‍රතාවයේ සමත වශයෙන් දකින ඒකාග්‍ර භාවය. ඊගාවට තුන්වෙනි එක තමයි අපි විෂයල වශයෙන් ඔය මුලින් මතක් කරගත්ත විපස්සනා වශයෙන් දකිනකොට ඒකට කියන්නේ වය ලක්ෂණෝපට්ඨානය කත්තං ඒ තමන් තුළ තියෙන කාම ආසාව හෝ එහෙම නැත්නම් මේ තියෙන පරිඋත්ථාන කෙලස් වල හෝ මොනම දෙයක හෝ ඇතිවීම නැතිවීම මේක දකිනකොට වය පැත්ත දකිනකොට හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා මේ කාමච්ඡන්දේ කියන එක හිතේ මතුවෙන රැල්ලක් පමණයි ඒක ආවට පස්සේ මුළු හිතම වර්ණ ගන්නන බව හැබැයි නමුත් ඒක එන්නේ යණ්ඩයි ඒක අනිත්‍ය දෙයක් ඒක දුක ගෙන දෙන දෙයක් මේක මගේ කියාගත්තොත් අර අනිත්‍යයට අපි වග කියන්න ඕන අපි හැලෙනවා අර දුකට අපි වගේ කියන්න වෙනවා. ඒක අනාත්මයි කියලා ගත්තොත් ඒක අනිත්‍ය භාවය අපිට ධර්මතාවයක් පමණයි. ඒ දුක අපි වගේ කිය යුත්තක් නෙවෙයි. පිළියම් හිදී යුත්තක් නෙවෙයි. ඒ දුක දුක සත්‍යයක් බවටපත් වෙනවා. එතකොට මෙහි වරදාව මත ද්වය ලක්ෂණය ද්වය ඇතිලා නැතිලා යන හැටි දැකීම තුලින් විපස්සනාවෙන් මේ නිවර්ණ දකිනකොට අර කලින් දෙකට වැඩිය බොහොම ගැඹුරක් ඕවා බරහාරකමක් ගැඹිරක්ෂක් කියනවා. ඒකම තමයි දිනු වෙලා දිනු වෙලා ගිහිල්ලා අපි නිවන ස්පර්ශ කරනකොට මාර්ග ඥානයේදී මේ කෙලෙස් වලට වළංගු භාවය නැති වෙලා යනවා. ඒවා අවලංගු වෙලා අපේ හිත තාමත්ම බලවත්. මාර්ග ඥානයකින් එහා පැත්තට ගියාට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ එක එකක් නීවරණ 100 100ක්ම නැතිලා යනවා. එතකොට අපි කියනවාට සංයෝජනීය ධර්ම නැත්තම් දස සංයෝජන කියලා. ඉතින් ඒ රාමුවමයි අපි අද මේ ව්‍යාපාදයේ වෙනුවෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එදා නීවරණ ධර්ම වල ප්‍රධාන එක වශයෙන් ගත්ත කාමච්ඡන්දයට විරුද්ධ ධර්මය නැත්නම් කාමච්ඡන්දය කියලා කියන්නේ ලෙඩක් නම් ඒකේ සුව වීම අපි අරගත්තේ නෙක්ඛම්මය කියලා. නෛෂ්ක්‍රමය. වෙන්වීම. ඒක දානයක් දෙනකොට ඒ වෙන් වීම නිසා ඒකාග්‍රතාවයක් පහළ වෙනවා. සමත භාවනා කරනකොට නිවර්ණයෙන් වෙන් වීම නිසා ඒකාග්‍රතාවයක් පහළ වෙනවා. බය ලක්ෂණේ දකිනකොට ඒකාග්‍රතාවයක් පහළ වෙනවා. මාර්ගඥානයේ ඒකාග්‍රතාවයක් පහළ වෙනවා. ඒ සෑම ඒකාග්‍රතාවයකින්ම ඒකාමච්ඡන්දය නැදලනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපාදේ ගත්තාම සර්වචනංශ මේක ඉදිරිපත් කරන්නේ අජත්තං සංතං වාජ්ජත්තං කාම ව්‍යාපාදං අච්චිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. Taman තුල යම් වෙලාවක ද්වේෂයක් පහළ වෙනවා. නොමනා හැඟීමක් පහළ වෙනවා. තරහවක් පහළ වෙනවා. නුරුස්නා ගතියක් පහළ වෙනවා. පශ්චාත්තාපයක් පහළ වෙනවා. පසුබෑමක් පහළ වෙනවා. ආනේ වෙලාවේදී අපි දැනගන්නවා මේ ව්‍යාපාදයේ කියන එනිවර ධර්මයේ අකුසල ධර්මය දැන් මගේ හිත මැඩගෙන. නමුත් මේ ප්‍රකාශනෙත් පේන්න තියෙනවා අපි කලිමුත් හොඳට මිස්මතු කරගත්තා කොච්චර හිත මැඩ ගත්තත් ඒ හිතේ ශක්තියක් තියෙනවා මගේ හිත ව්‍යාපාදේ මැඩිලා තියෙනවා කියලා දැනගන්න. දැකගන්න. ඒක තමයි තාමත්ම වැදගත් දේ. මේ ඊවර ධර්ම පිළිබඳව විපස්සනානුකූලව බලනකොට ඊතානත්ම වැදගත් දේ තමයි නීවරණ හිතේ වැඩ කරද්දීම වෙන විදිහට කියනවා අපිට තරහ ගිහිල්ලා තියෙනකොටම නුරුස්නා ගති පහළ වෙලා තියෙනකොටම අපේ හිතේ පසුබෑමක් පශ්චාත්තාවයක් ඇති වෙලා තියෙනකොටම අපි දැනගන්නවා මගේ හිතේ මේ ව්‍යාපාදේ පහළ වෙලා. ඒක අර සරුවත්න දේශනාවේ හැටියට පාපං පාපතෝ පස්සත අයං පතම ධම්ම දේශනා කිව්විදිට පාපකාරී සත්‍යයක් හිතේ තියෙනවා පාපේ පාපේ වශයෙන් දකිනවා. ඉතින් මේක අපි විස්තර වශයෙන් අවස්ථා කීපදී මතක් කරගත්තා. සාමාන්‍ය වෙලාවෙ හැටියට බලනකොට තර්කයට විරුද්ධයි වාගේ. ඒ මොකද පාපයක් දැකපුවාම ඒක පිහසලන්න. ඒක නැති කරන්න ඒක හතුරෙක් වගේ බලන්න. ඒක කළු දෙයක් විදියට බලන්න තමයි අපේ ප්‍රතික්‍රියාව. නමුත් මෙතනදී හරවචනාසික දෙකට කඩනවා. එකක් තමයි ඉස්සරලාම පාපේ පාපේ වශයෙන් දැනගන්නේ කියන එක. ඒක විශාල වීරකමක් විශාල ධීරගතියක්. එනකොටම පහර දීම බය ලක්ෂණයක්. පසුබාහ්‍ය ලක්ෂණයක් ප්‍රතික්‍රියාවක්. පාපේ පාපේ වශයෙන් දැකීම ක්‍රියාවක්. ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ක්‍රියාව ඉතාමත්ම සුන්දර දෙයක්. ක්‍රියාව හැම වෙලාවෙම නිර්මාණ ශක්තියට ඉඩ තියෙන දෙයක්. ක්‍රියාව හැම වෙලාවෙම අපි තරුණ කරන දෙයක්. ක්‍රියාව අපේ හැකියාවන් වලට ආරාධනා කරන දෙයක්. ප්‍රතික්‍රියාව කියලා කියන්නේ බියගුළු ලක්ෂණයක්. ඒක කවදාකවත් නිර්මාණශීලීතාවයක් නැත්නම් ඒක පරණ පුරුදු මේ මතකයකින් තමයි කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා මෙතන ප්‍රතික්‍රියා වෙනකොට ක්‍රියාවත් ගන්නට අරයි මේ සූත්‍රයේදී සතිපට්ඨාන සූත්‍රයේදී අච්චිමේ අජත්තං ව්‍යාපාදං සන්තං වා අජත්තං ව්‍යාපාදං අච්චිමේ අජත්තං ව්‍යාපාදෝති පජානා. මෙන්න මෙතනදී එක චිත්තක්ෂණයක ඉවසීමක් ලබන්න පුළුවන් නේද? මා තුල ද්වේෂයක් පහළ වෙලා තියෙනවා. නොමනාකමක් පහළ තියෙනවා. ඒකාකාරීකමක් පහළ තියෙනවා. පශ්චාත්තාපයක් පහළ තියෙනවා. පසුබෑමක් පහළ වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒක තමයි සතිපට්ඨානේ ගැඹීරතාවයට. මේ නීවරණ පිළිබඳව දැන ගැනීම පළවෙනිම උත් වැඩගත්ම උත් සම්දිස්ථාන. ඊට පස්සේ අසන්තං වා අජත්තං ව්‍යාපාදං නච්චි මේ අජත්තං ව්‍යාපාදෝති පජානාති අර පළවෙනි එක ඇති වෙලාවේදී ව්‍යාපාදේ ව්‍යාපාදයේ වශයෙන් දැක ගන්න පුළුවන් ශක්තිය හොඳට සමාදම් වෙච්ච කෙනෙකුට පුරු පුරුදු වෙච්ච කෙනෙකුට ඒ වෙලාවේදී පවතින කයේ ධරත ගතිය ආතති ගතිය වෙහෙස කර ගතිය ඒක හරියට ලෙඩක් හැදිච්ච වෙලාවක් වගේ හිරේ වැඩිච්ච වෙලාවක් වගේ ණයකට අහු වුණා වගේ තියෙන ගතියත් ඒ වගේම ව්‍යාපාදේ නැති වුණාට පස්සේ ලෙඩක් හනීප වුණා වගේ, හිරෙන් නිදහස් වුණා වගේ තියෙන ගතියත් අතර වෙනස පුදුමම වෙනසක් ඇති කරලා පෙන්නනවා ව්‍යාපාදේ ඇතිකොට ව්‍යාපාදේ ඇති බව දන්නා කෙනා ව්‍යාපාදේ නැතිකොට ව්‍යාපාදේ දැන ගැනීම තුලින් ව්‍යාපාදයට විරුද්ධ වැඩ කරන තාක් කවදාකවත් අපිට වෙනසක් දකින්න වෙන්නේ නැහැ මොකද ව්‍යාපාදේ ඇති වෙලාදී අපි ඒක නැති කරන්නට විශාල ව්‍යාපාර කරන නිසා අපි ආවේශ වෙලයි වැඩ කරන්නේ ප්‍රകൃතිය නෙවෙයි එවැනි කෙනාට කවදාකවත් ව්‍යාපාදේ නැති බව අගය කරන්න පුළුවන් ශක්තියක් එන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන කෙනා හොඳට මතක තියාගන්න ඕනේ මේ ව්‍යාපාදයේ විශේෂයි සමත පැත්තෙන් බලන ක්‍රමයට වැඩි විපස්සනාවෙන් බලන ක්‍රමය ගා ගැඹුරුයි. හුඟක්ම වෙනස්. වැදගත්ම දේ තමයි ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් දැකලා නැතර වෙන්න පුළුවන්කම. අන්න එහෙම කෙනාට ව්‍යාපාදයේ අස්පන අපිට ව්‍යාපාදේ තාමත්ම අසාධාරණව අධාර්මිකව අපේ సంతානෙ කෙලසෙtti කෙලසද්දි ඒ කෙලසෙන බව උණු පිට ලේ පිට දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා එතකොට තේරෙන පටන් ගන්න ඔන්න කෙලස් වල වග ඔන්න කෙලස් වල ස්වභාවය ආන්නේ විදිහට ඒ කෙලස් ස්වරූපේ දැක්ක කෙනෙකුට නම් ඒ ක්ලේශේ නැති වෙලාවේදී ඇති ස්පාසු අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ ආනාපාන සතිය හෝ වෙන භාවනාවක් කරගෙන යනකොට අපේ හිතේ මේ හිතවිලි එනවා කියලා තරහක්, වේදනාව එනවා කියලා තරහක්, සද්ද එනවා කියලා තරහක් නැතුව ආනාපානෙම හොඳට හිත මේ වෙලා කියන වෙලාව වෙනකොට අපිට තේරෙන පටන් ගන්නවා මෙන්න මේ වෙලාවේදී ආනාපානෙ මේ විදිහට මූණට මූණ දාලා පේන්නේ ව්‍යාපාදේ නැතිකම. එතකොට හරියට Tamanට පාර හම්බ වෙලා හයිවේ එකේ හරි ෆ්‍රීවේ එකේ හරි ටිකකට යන්න දැන් ගමන සිද්ධ වෙන බව දන්නවා. දැනගන්නකොට මේ බණ අහපු කෙනෙකුට නම් තේරෙනවා මෙන්න ව්‍යාපාදේ නැති වෙච්චාම කොච්චර ලේසිද ගමන. ඊට පස්සේ අපි හිතමු දැන් ආනාපානෙත් නැතුණයි කියලා. ආනාපානෙ ජීවිල කියලා නැතුණයි කියලා. එතකොට හම් වෙන ස්පාසයේදී හොඳට තේරෙනවා දැන් අපි අරමුණෙන් ගන්න තියෙන වැඩේ දැන් අරගෙන තියෙනවා. මොකද අරමුණ තුනී කළා තුනී කළා සියුම් භාවයට අතිසියුම් භාවයට පත් කළා අරමුණක් නැහැ. නමුත් ව්‍යාපාදේ වගේ නිතරම බැට දෙන පහර දෙන නීවරණක් නැහැ. අන්නේ වෙලාවදී අවබෝධ කරගන්න පුළුවන් අසන්තං ආජ්ජත්තං ව්‍යාපාදං අත්ථිනේ ආජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. එහෙම අවබෝධ කරනවා නම් මේ පුද්ගලයා දැන් මම මොකද කරන්න ඕනේ? කොහොමද මේක විපස්සනාට හරවන්නේ? කොහොමද මේක සමථයට හරවන්නේ? ආදි වශයෙන් කල්පනා කරන්න වෙලාවක් නැහැ. කල්පනා කරන තරම් හිත ලාමක වෙන්නේ නැහැ. මට දැන් සතිය නැතුවද මට දැන් සමාධිය නැතුවද මොකක් කල්පනා වෙන කල්පනා වෙනවා මේ ව්‍යාපාදේ නැතිකම මේ තියෙන්නේ මොකද ව්‍යාපාදේ ඇති පිට ඇති පිට ව්‍යාපාදයේ තියෙන ධර්ම ගතිය පවපින් ආදරණ ගතිය හොඳට දැකලා තියෙන කෙනාට ව්‍යාපාදේ නැතිකම මේ පහසුව ඒක කලසුදු වෙනසක් වැටෙනවා ඉන්නේ දැනුම ඇතුව ඉන්න කෙනාට ඔන්න ඊගාවට අනුප්පන්නං වා ව්‍යාපාදස්ස උප්පාදෝ හෝති. මොකාක් හරි හිජ්ජක් වෙලා ඔන්න ආය ව්‍යාපාදේ ඇති වෙනවා. ආනේ වෙලාවේදී අර ඇති වෙලාවේ දැකලා තියෙනවා නැති වෙලාවේ දැකලා තියෙනවා නම් මේ පෙන්වන්න හදන්නේ ව්‍යාපාදේ ඇති වුණාට පස්සේ දකින්න නෙවෙයි ඇති වෙන්න පටන් ගත්ත තැන ඉඳලා දකින්න පටන් ගන්නවා. ගහ වැවුනට පස්සේ දකින්න නෙවෙයි අර පුංචි දෙකිල්ල කාලේ දනවා දැකලා මේක වැවිගෙන යන හැටි බලන් ඉන්නවා. නැත්නම් ව්‍යාපාරේ මුල. ව්‍යාපාරේ ආරම්භය. දැක ගන්න පුළුවන් ශක්තියක් එනවා. මේ වෙලාවේදී අපිට මේ පොත්තේ කරන්න පුළුවන් වෙලාවදී කඩලා දානවා වගේ මේ ව්‍යාපාරේ ව්‍යාබාධේ ව්‍යාපාදය ඒ වෙලාවේදී පුංචි හිරිමල් ලඩුවක් වාගේ කිරිබිම්මල් නැට්ටක් වාගේ එහෙම නැත්නම් අලපිත්තක් වාගේ කොහොමත්ම තුනීවට පටන් ගන්නවා. මේක ක්‍රමයෙන් දඩු වෙලා ඝන බහල වෙලාවට පස්සේ අපේ මුළු సంతානෙම වසාගෙන ගිහිලා අපේ මුළු ගුණබර ජීවිතේම කෙලසන්න පුළුවන් තරමට වැඩෙන හැටි හොඳට බලන්න පුළුවන් නම් හිතෙන්නේ එහෙම නැත්නම් අපිට තර්කයට අහු වෙන්නේ මෙහෙම කිව්වොත් තමයි දැන් ව්‍යාපාදයට යට වෙලා මම දැන් කෝපජනක පුද්ගලෙක් බාටපත් වෙයි. ඒ නිසා ඉක්මනට මේ මකන්න ඕනේ කියලා. කවදාවත් නැහැ. දැක දැක දැන දැන ව්‍යාපාදේ වැඩුණට කවදාකවත් බැරි වෙනවා ව්‍යාපාදයට අපිව අත කරගෙන යන්න. මොකද මේ වෙලාවේ සතිය තියෙනවා දැනුම තියෙනවා. මේ දැනීම සහ දැකීම තියෙන තාකල් කිසිම ක්ලේශයකට බෑ අපිව අත කරගන්න. එනි විදිහට කියනවා සතිය පවතින තාකල් අපි ආරසයි. එනිසා ක්‍රමයෙන් මේ ව්‍යාපාදයේ වැඩි වේගෙන යනවා දකින්න එක ලෙඩක්වත් නැත්නම් මේ තරහවට පෝෂණය කරන එකක්වත් නෙවෙයි. දැකිය යුත්තක්. ඇති වෙච්ච ව්‍යාපාදේ දැකලා ඒක දන්න කෙනා ව්‍යාපාදයේ දිහා එළඹ සිටි සිහියෙන් නැවත නැවත ව්‍යාපාදේනවා දිහා බලනකොට අනිවාර්යයෙන්ම සිදුවෙන එකක් තමයි ව්‍යාපාදේ ඇති වේගෙන එන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. අපි ගිය පාරක් මතක් කරගත්ත නිදර්ශනයක් විදිහට සුව කරන්න බැරි නමුත් භයානක නමුත් යම්කිසි රෝගයක් ඇතිලා රටේ තියෙනවා නම් වෛද්‍ය විද්‍යාව කරන්නේ රෝගීන් ඔක්කොම ස්පිතාලට එන්නේ කියලා ආරාධනා කරනවා. කරලා බෙදකමක් නැහැ. අඩු ගානේ හෙදකම කරලා හෝ ඒ රෝගීන් පිළිබඳව පුළුවන් තරම් තොරතුරු එකතු කරනවා. එකතු කරගෙන කරගෙන යනකොට විතරයි කවදා හරි ඒ වෛද්‍ය කණ්ඩායමට දැක් ගන්න පුළුවන් වෙන්නේ රෝගයේ ඇති වෙච්ච ඇත්ත විතරක් නෙවෙයි ඇති වෙමින් පවතින රෝග ලක්ෂණ පහළ වෙමින් පවතින රෝගී එන්නේ එන්නේ වැඩි වෙන පණ ගන්නවා. අන්න එදාට තමයි රෝගයේ ස්වરૂපේ සහ බේත්වල ගුණාත්මක භාවය වැඩි විදිය පරිශීලන කරන්න පුළුවන්. මුලින් මුලින් අපිට හම්බෙන්නේ රෝගියෝ. නමුත් මේ රෝගය පිළිබඳ විශේෂ කාලය යොදලා බොහෝම කාලයක් පරීක්ෂා කරගෙන ඉන්නකොට ඒ රෝග ලක්ෂණ පහළ වීමෙන් පවතින තියෙන ඇත්තොත් පේන්න පටන් ගන්නවා. මොකද මේ ඉදිරියට යනකොට තමයි අපිට රෝග නිදානේ හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ව්‍යාපාදයේ ඇති වේගෙන එනවා දකින්නයි කියලා කියන්නේ ඒක මනුෂ්‍ය හිතේ ආශ්චර්යයක්. නමුත් ඒ විදිහට සමත ක්‍රමයේ කරපේකන මේකට බයයි. ඒ වගේ ව්‍යාපාදයට කියලා අතපුච්ච ගත්ත කට්ටිය මේකට බයයි. නමුත් විපස්සනා වේදී හරුවචනාංශයේ ඍජු ආරාධනාවක් කරනවා අසන්තං වා ව්‍යාපාදං අසන්තං වා අජත්තං ව්‍යාපාදං උප්පාදෝ හෝති පංච ප්‍රදානති නැත්තා වූ ව්‍යාපාදයක් సంతානේ ඇතිවේගෙන එන බව දැනගන්නේ කියලා. ඊගාවට ඇති වුණා වූ ව්‍යාපාදය නැති වෙන හැටි දැක ගන්නයි කියලා. uppannam va vyapadam ව්‍යාපාදස පහිනෝ හොති තංච පජානාති. ඊට පස්සේ මතක් කරනවා මෙන්න මේ කාරණා හතර දැක්කොත් ගමනක් ඔහුට පුළුවන් වෙයි දවසක පහිනං ආ උපව්‍යාපාදස ආයතින් අනුපාදෝ හොති තංච පජානාති. බහැලා ගිය මේ ව්‍යාපාදේ මේ ගියේ නම් ආයෙ ඉන්න නෙවෙයි. නැවතනම් මේ කායෙන්නේ නෑ මම අනාගාමි මාර්ග ඥානේ මේ ව්‍යාපාරයේ දුරු කළා කියන එක දැක්කන්න පුළුවන් වෙන්නේ ඇතිකොට ඇති බව දාන්නවා නැතිකොට නැති බව දාන්නවා ඇති වීමෙන් එනකොට ඇති වීම බව දාන්නවා නැති වීමෙන් යනකොට නැති වීම බව දාන්නවා මේන මේ විදිහට ව්‍යාපාදේ කියලා කියන්නේ කළු පාට යක්ෂයෙක් වුණාට ආනේ යක්ෂයා පිළිබඳව ඇති කොට ඇති වශයෙන්මුත් නැති කොට නැති වශයෙන්මුත් ඇති වේගෙන එනකොට ඇති වේගෙන වශයෙන්මුත් නැති වේගෙන යනකොට නැති වේගෙන වශයෙන්මුත් දැකීම කවදාවත් යක්ෂ වැඩක් නෙවෙයි. ඒක මනුස්ස වැඩක්. ඉතින් ඒ නිසා ගැඹුරු භාවනාවක් කෙරෙන්න නම් මෙතෙක් කල් අපි මේ බහැර කරන්න හදපු මෙතෙක් කල් අපි බයෙන් දුවපු මේ ව්‍යාපාදයේම අස්පනා අපිට පවතිච්ච මෙනෙහි කරන්න දැනගන්න ඕනේ. ඉතින් මේක ලේසි වැඩක් නෙවෙයි. මේ විදිහට බණ අහලා විතරක් හරියන්නේ නැහැ. ආනාපාන සති භාවනා වගේ කරලා කලින් තනවාරාගත සතියක් සහ සමාධියක් තිබුණොත් ඒ මත්තරත් මේ වගේ බණ ඇහුනොත් තමන්නක් හරියටම ව්‍යාපාදයේ තියෙන ලක මතක් වෙන්න ඉඩ තියෙනවා. මෙන්න දැන් හොඳ වෙලාව ව්‍යාපාදයේ තියෙන බව ඇති බව මෙනෙහි කරන්න. අර වාගේම කරුණු පෙළගහලා තියෙන වෙලාවක නම් නැති ව්‍යාපාදයක් ඇති වෙගෙන එනකොට කල්පනා වෙන්නේ දෙකිනා දැන් නම් මේ ව්‍යාපාදේ ඇති වෙගෙන එන හැටි තියෙන්නේ මගේ සතිය සමාධිය ඇත්ත දෝ නැත්ත දෝ බලන්න නම් මේ ඇති වෙමු පවතින ව්‍යාපාදයේ දිහාම බලන්න ඕනේ ප්‍රතික්‍රියා කරන්න නරකයි ඒක නිසින්ින්ද වැඩෙන්න දීලා බලාගෙන ඉන්නවා මේ හරියට අපි අර ගිය පාරක් මතක් කරගත්තා වගේ යම් කිසි නිතිපතා කරදර කරන ගෙවල් බින්දින හොරෙක් අල්ලා ගැනීම සඳහා රහස්සුත්තු සේවාවක් හෙදුවා වගේ. රහස්සුත්තු සේවාවේ අනේකන යන්නේ නැහැ රාජකාරිය අඳුම් නැදගෙන. කියලා යන්නෙත් නැහැ. ඒ පුද්ගලයා කරන්නේ හැම කෙනෙක් දිහාම හොඳට බලනින් එකයි. බලන් ඉඳලා යම් කිසි කෙනෙක් සකකටයුතු විදියට අනුන් නැති වෙලා ගෙවල් ගියා හැසිරෙනවා නම් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට නොදැනෙන්න හොඳට බලාගෙන ඉන්න. කලින් ඉඳලා එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි කටයුතු රාශියක් වෙනකන් ඉඳලා තමයි සැකයක් ඇති කරන්නේ මෙයා වෙන්න ඇති මෙතෙක් කල මේ වැඩේ කරගෙනයි කියලා. ඊට පස්සේ තමයි යා ඒ වැයිකේ ඉන්න පොලිසියට ගිහිල්ලා මතක් කරන්නේ අන්න අසවලා තමයි මේකට සැකකට ඉච්චෙක් කරා මෙන්න මේ වෙලාවට එන්න හරියට මෙයා මෙතෙන්ට එනවා. අන්න එතකොට ඒ පුද්ගලයා අල්ලා ගත්තොත් ආයෙකින් කිසිම සැකයක් නැහැ මොකද අර සහසොත්තු සේවාවේ කියපෙකන මේක ඉස්සලා අවස්ථා රාශියක් දැකපු නිසා හොරාට කවදාකවත් නිකන් සාමාන්‍ය කටවචනේ ගැලවිලා යන්න හම්බෙන්නේ ඒ විතරක් නෙවෙයි තමන් පිටිපස්සේ රහස් පොලිසිය ඉන්නවා දැන් මම දැකලා ඉන්නවා කියලා දැනගත්තොත් හොරෙක් නම් ආයෙ කවදාකවත් එන්නේ නැහැ කාට. ඒ වගේ තමයි ව්‍යාපාදයේ පිළිබඳව සතිය එළඹිලා තියෙන බව දන්නවනම් මේ ඉතිසල දෙසරත් තුන් සරයක් මේ මගේ මේ ව්‍යාපාදයේ නරක ගති සත්‍යයට අහු වෙලා තියෙන බව දන්නවනම් ඒ ව්‍යාපාදයට ඒ වෙයිච්චේ සෙල්ලම් කරගන්න බැරුව යනවා. මෙන්න මේ දර්ශනය තමයි මේ අපේ සතිපට්ඨානයේදී නිවර්ණ කෙරෙහි පුරුදු කරන්න හදාගන්න. ඒක දිගටම අපිට කතා කරන්න වෙනවා. ඊගාට තියෙන චීන මිද්දේට උද්දච්ච කුක්කෙච්චට විචිකිච්ඡට සේරටම එකයි කියන්න තියෙන්නේ ඒවා පාප ධර්මයේ ඒ පාප ධර්ම පාප ධර්ම වශයෙන් දැකීම දැකලා ක්‍රියාවක් නොවි ප්‍රතික්‍රියා නොවි ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම විශාලම සතියක බලමහිමයක් ඒකයි කියන්නේ පමාදේ අකම්පියත්තේන සති බලං දැන් ව්‍යාපාදේ ඇවිල්ලා ප්‍රමාදේ වැටිලා නමුත් කම්ප වෙන්නේ නැහැ අනේ වගේ හිතේ සමාධිය නැති වුණා අනේ වගේ හිත සතිය නැති වුණා ආනාපානෙ ගිලිහිලා ගියා මට මේ නරක භයානක දෙයක් පිරුණා ධානක දෙයක් ඇහුණා හිතවිල්ලක් ආවා මගේ වේදනාවක් ආවා කියලා කිසිසේත්ම සැලෙන්නේ එන්න මේක තමයි කියන්නේ සතියේ බලමහිමේ කියලා. සති බලන්. සාමාන්‍ය සතියේ බලවත් සතියක් මෙතන තියෙනවා. ඒක නිසා කන්ති පරමන්ත පෝතිතිකා කියන විදිහට ඉවසන්නා නිවන් දකි කියන විදිහට ව්‍යාපාදයේ ඇති වෙනකොට ව්‍යාපාදයේ දිහා බලන්න පුළුවන් නම් ඒක තමයි අපි මෙතෙක් කල් දිනු කරපු සතිය උරගාන තැන. පරීක්ෂා කරන බලන තැන ඇත්තද නැත්තද කියලා බලන තැන. ඒක නිසා මේ ව්‍යාපාදයේ වෙනුවෙන් ස්තුති කරන්න වෙච්ච හිතේ වෙලාවක මේකෙන් තමයි සමහරට දැනගන්න පුළුවන් මේ අෂ්ටලෝක ධර්ම විශේෂයෙන්ම කම්පා වෙන ගතිය දැන් ඉස්සර තිබුණා දැන් නෑ නේද කියලා. ඒ නිසා මේ අෂ්ටලෝක ධර්ම විශේෂයෙන් කම්පා වෙනවද නැද්ද බලන්න නම් අනිවාර්යයෙන්ම මේ නරක නීවරණ ධර්මයක් එන්න ඕනේ. කාරියට කියනවා නම් සරුවච්චන් වහන්සේගේ තියෙන මේ මහා කරුණාව, මහා ප්‍රඥාව ප්‍රකට වෙන්න දේවදත්ත කෙනෙක් ඉන්නම ඕනේ. මොකද අපිට බෑනේ බුදුහාමුදුරණ කල්පෙරලානේ. ඒගොල්ලෝ අපිට බෑ දුනු අය යොදවන්න. ඒකට ඒ තරම්ම පෙරම්පරපු දේවදත්ත කෙනෙක් ඉන්නවා. අන්න එදාට පේනවා බුදුරජාණන් වහන්සේ වගේ දෙයක් ආවම කොහොමද වැඩ කරන්නේ කියලා. නාලගිරිය තායිදිර පිට කොහොමද බුදුරජාණන් වහන්සේ වැඩ කරන්නේ කියලා තේරෙන්න අන්න එදාට තමයි. ඒ නිසා අපේ මේ හිතේ තියෙනවා යම් කිසි පෙරකල කුසල් ශක්තියක් නිසා හෝ මානවයාට හම්බෙච්ච මනුස්ස හිතේ තියෙන හැකියාවක් වශයෙන් හෝ මේ සේරම කුසල අකුසල් වලට මූණ දීලා ජය ගන්න පුළුවන් ශක්තියක් අන්නේ ශක්තිය උරගාන්න ප්‍රධාන වශයෙන්ම අපිට එල්ල වෙන්නේ ඉදිරි වෙන්නේ අකුසලයක්මයි. මෙන්න මේ අකුසලයට හැකි පැත්තේ නැත්නම් අකුසලය හැකි සංඥාවෙන් බලලා හරි පැත්තට හරවගෙන දුක්ඛ සත්‍යය කියන මේ නපුරු ගුණ ඒ තාලෙම දැක ගන්න සත්‍ය කියන ආයුධය ඇතුව නපුරටම මුණ දෙන්න ඕන. නපුරටම මුණ දෙන්න ඕන. ඒ ප්‍රමාදයේ අකම්පයක් තියෙන සති බලන් කියනකොට ප්‍රමාදය ඒ වෙනකොට කෙලෙසිකට අහු වෙලා එහෙම නැත්නම් අපේ මේ විඥාන ස්රෝතයට දැන් කෙලෙස් ඇතුල් වෙලා ඒ බව අපි දන්නවා නමුත් ඒකට නොසැලී ඉන්න පුළුවන්ක දෙයක් මට තියෙනවා සතිය ආරක්ෂාව කියලා කියන්නේ මේකයි කියලා අපි දැනගත්ත දවසට අපිට තේරෙන්න පටන් ගන්නවා ඒක හරියට බුදුන් දීපු ගුණයක් වගේ බුදුන් දීපු එකක් නෙවෙයි මනුස්සත්වයේ හැටි මනුස්ස මනසේ තියෙන හැකියාවක් මේ අපි උත්සාහ කරන්නේ. නමුත් මේට වැඩි ලාමක ක්‍රම තියෙනවා මේක නැති කරන්න. එකක් තමයි බය වෙනකොට දුර යනවා. පැත්තකට වෙනවා. දෙකයිත්‍රි වඩනවා. ඒවත් උපක්‍රම තමයි. නමුත් ඒවා සාමාන්‍ය කාමක කාම ලෝකේ උපක්‍රම නැත්නම් රූප ලෝකේ උපක්‍රම නමුත් විපස්සනා උපක්‍රමයටදී උගාවක් වෙනස්. විපස්සනා උපක්‍රමයේ කියන කෙලීම මූණ දෙන එකයි. මෙන්න මේ විදිහට මේ ව්‍යාපාදයේ ස්වභාවය ඇතිකොට ඇති බව නැතිකොට නැති බව පැමිණෙනකොට පැමිණෙන බව නැති වෙනකොට නැති වෙන බව දැකගන්න එක මේ විපස්සනා භාවනාවේදී විශේෂයෙන්ම සතිපට්ඨානේ ධර්මානුපස්සනා කොටසදී සම්බන්ධ වීම ගැන ඉතාමත් වැත්තා සූත්‍රයක් තමයි මම හදලා බෙදලා දෙන්න යෙදුනේ ඒක සඳහන් වෙන්නේ මේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ ඒකෙදි බොහොම ලස්සන සංසිද්ධියක් තියෙන මේ සූත්‍රය බොහොම විස්තරයි. නමුත් අර කොලේ දීපු නිසා මගේ වගකීම උගක් අඩු වෙනවා. අපි පොඩික්ක් ඒකට බහිමු. දැන් අද මේ භාවනා කරන අයට උගක් කියන අදාළ තැනකටයි මේ ගේන්න හදාන්නේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩින වෙලාවක උන්වහන්සේට ඇති වෙච්ච ඉර ප්‍රස්තාවකදී උන්වහන්සේ යනවා වික්ෂුණී ආරාමයට. වික්ෂුණෝ පස්සේට ගිහිල්ලා ඒ ඉන්න කට්ටිය උනන්දු කරවීමේ කතාවක් කරනවා. හරියට මේ භාවනා අපි කර කර ඉන්නකොට මෙහෙට වැඩියා වාගේ. ඇවිල්ලා කොහොමද කටයුතු කාරණා. ඒකට ඇත්තව කතා කරනවා ස්වාමීන් වහන්සේ අපි සතර සතිපට්ඨාන භාවනාවේ ඉන්නේ. බොහෝම හොඳට භාවනාව යනවා. ඒ වගේම අපිට භාවනා ප්‍රගමණය පිළිබඳව භාවනාවේ දියුණුව පිළිබඳව මේකේ තියෙන පුබ්බ පුබ්බේනා පරං විශේෂං සංජානිසති කියලා. අපිට විශේෂ ගුණ පේන්න පටන් ගන්න තියෙනවා කියන්නේ. ධන ප්‍රගමණය අපිට දැන් පේනවා. పూర్ව අපර වූ උදාර වූ විශේෂ ගුණ පේනවායි කියලා සාරිපුත්‍ර ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳයි කියලා බගිනේ නම් නැගෙනේනේ මේක තමයි සාසනයට කරන්න තියෙන දේ අනිකුත් සේරම මේ කුසලට යටයි මේක තමයි වචිනාම දේ කියලා ඒක හොඳයි කියලා නැවත කියලා සරුවචන් වහන්සේට ඒක ඒ විදිහෙම වාර්තා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට විවේකයක් තිබුණ වෙලාවේදී මම අද ගියා මේ භික්ෂුණී ආවාසයට විකුණු විකුණු පස්සේට මම ඒ ගියාට පස්සේ ඒගොල්ලන්ට උනන්දු කරන අදහසින් මේ කාරණා කටයුතු ගැන මේ ආගිය තොරතුරු කතා කරා සතුටු සාමිච්ච කරා අන්න එතනදී මේ භික්ෂුණී වහන්සේලා මට මතක් කරා අවසරයි ස්වාමීන් වහන්සේ ආනන්ද අපේ සතර සතිපට්ඨාන කටයුතු හොඳට කියනවා අපි මේ භාවනා ගමන විශේෂ ප්‍රගමන දකින්නයි කියලා ඉතින්දි සර්වඥාන්ත මේ විස්තර වශයෙන් බලනවා නම් මේට වැඩි කියන්න පුළුවන් ඔය පොතේ තියෙනවා. නමුත් කියනවා සරුවයි ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුචානන්ද කියනවා මහා ආනන්ද ඔබ එහෙමනම් ඒගොල්ලන්ට මේ මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන දේ කියලා දුන්නේ නැද්ද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට මේක මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැතුව යනවා. මොකද මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක සරුවචනාංශ මීට කලින් විස්තර කරලා දීලා නැහැ. ආනේ පණිදාය භාවනා පණිදාය භාවනා කියන මේ දෙක මේ ව්‍යාපාදයේ කියන চৈতසිකය සම්බන්ධෙනොත් අනිකුත් නීවරණ සම්බන්ධෙනොත් ඍජුවම වැඩ කරන්න පුළුවන් වෙන්නේ සසර සතිපට්ඨාන විපස්සනාට හැරුණාට පස්සේ සමත කොටසදී නෙවෙයි දැන් අපි සාකච්ඡා වෙච්ච ඉන්නේ ධර්මානුපස්සනාවේදී ආන්නේ ධර්මානුපස්සනාව ගියාට පස්සේ මේ අපිට වෙන භාවනා පරියන්කේක උදේ වෙන්නේ එකක්, සන්දා වෙන්නේ එකක්, හෙට වෙන්නේ තව එකක්. අන්නේ කටයුත්තේදී කොහොමද මේ දරුවචනාංශ විසින් පෙන්ලා දෙන මේ පණිදාය භාවනා, අපණිදාය භාවනා කියන ක්‍රියාත්මක කරන්න කියන එක නොදැන හිටියොත් කමඨාන් සුද්ධ කළ ඉවර කරන්න හම්බ වෙන්නේ දන්නවනම් කවදා හෝ Tamanට Tamanගේ කමඨාන සුද්ධ කරගන්න පුළුවන් වෙයි. ගුරුවරයෙක් නැතුව තනියෙන් භාවනා කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ සූත්‍රය අද වගේ මේ එක අපේ භාවනා වැඩ පිළිවෙලක් ඉවර වෙලා සමහර වෙන වෙලාවකත් හැම කෙනෙක්ම තම තමන්ගේ භාවනා පිළිබඳව යම් ප්‍රමාණයකට සතුට වෙලා ඉන්න වෙලාවකත් මේක හරියට ගෙදර යන වෙලාවේදී කෙනියන්ට අතට බාර දෙන ආයුධ උපකරණ කට්ටලයක් වගේ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒකදී සඳහන් කරන්නේ ඒ භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා සතර සතිපට්ඨානයේදී හොඳ සුපතිත්‍ත සතියක් ඇතිව. සෝ ඒ වගේම සුපතිත්‍ත හිතක්. ඉතින් අදහස් කරන හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් සහිතව ඒ කටයුතු කරනකොට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම පුබ්බේනාපරං විශේෂං සංඥානිස්සති කියන විදිහට උලාරෝ උදාරෝ උදා උදුගුණ හතරක් පහර වෙනවා කියලා සර්වචාන්සේ දේශනා කරනවා. ආනේ එතනදී පෙන්නලා දෙනවා හොඳට කියවලා බලන්න නැත්නම් කියවනකොට Tamanne වැටහිම බලන්න ඉදානන්ද බිකෝ කායේ කායानुපස්සී විහෙරති ඔන්න ඒ භික්ෂුව මේ නිදර්ශනයක් සරුවචාන්සේ පෙන්නවා කායේ කායानुපස්සී විහෙරති මොකද කරන්නේ ආනාපාන සතිය කරනවා එතන සක්මන් භාවනා කරනවා එහෙම නැත්නම් දෙකස් කොටස බලනවා එහෙම නැත්නම් එදිනදා වැඩවලට යනකොට එනකොට කනකොට බොනකොට ඉඳ ගන්නකොට නැගිටිනකොට සතියෙන් ගත කරන මොකද්ද කයේ කය අනුව බලන සුළුව. මේන්න මේ විදිහට ගත කරනකොට කායාරම්මනෝවා uppajjati කායස්මින් පරිදාහෝ. එහෙම ඉඳගෙන ඉන්නකොට කයේ දඩ වේදනාවක් පහළ වෙනවා. තමයි බලන්න හදන්නේ ආනාපාන. සමහරට ආනාපාන දිගේ ගිහිල්ලා ආනාපානේ හරි ගියාට පස්සේ ඉඳපු ගමන් කිසිම හේතුවක් ඇතුව හෝ නැතුව දැඩි කාය පරිලාහයක් පහළ වෙනවා. චේතසෝවාලී නැත්තම් හිත පසුබානවා. හිත දුර්වල වෙනවා. දීන භාවයටපත් වෙනවා. ශෝකයකට මේ භාවනා තුන කිසිම හේතුවක් නැතුව මෙන්න කායික වේදනාවක් ආවා මගේ හිත දැන් වැටුණා. ඒ චේතසෝ ලීනත්තේ කියලා කියන්නේ මෙතෙක් වෙලා තිබුණු ගැළගෙන කිය භාවනා කරන බහිතාව චිත්තම් වික්‍රපති. හිත ඊට පස්සේ කල්පනාට වැටෙනවා. එහෙනම් භාවනා ඉවරයි. එහෙනම් මේ වේදනාව ඇති වෙච්ච හේතුවත් එක තරහ වෙනවා. හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. තේ දේනානන්ද බික්ඛුනෝ කිංච දේව පාසාදනීයේ නිමිත්තේ චිත්තං පණිදා පණිහි පණිදහි තබ්බා. අන්නේ විදිහට කරගෙන යන භාවනා එකපාර කැඩිලා. කය විශේෂය හෝ විසිරෙනවා. ඒ කියන්නේ කය පුරාම නිකන් වකිත්තකලේ ගැහුවා වගේ විසිරි වෙලා නානා වෙලා සීසීකට යනවා හිත. ඊට මුළු කයම වේදනාව දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට හිතේ තිබුණාට සමාධිය සම්පූර්ණයෙන්ම කරලා ගියාට පස්සේ සර්වචනන්ද මතක් කරනවා මෙන්න මේ වෙලාවට පණිදාය භාවනාව කියන එක කියලා දෙන්න ඕනේ. මොකද්ද? තමන්ගේ සතිය මූල කර්මස්ථානේ කරුණා. තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වුණා. ඒ වෙනුවට දැන් දිග ඉඳලා ඉවර කරන්න බැරි තරම් විශාල කාය වේදනා රාශියක් ඇවිල්ලා කය පුරාම හිත විශ්ේ ගියා. ආන්නේ වෙලාවේදී මතක් කරන්න කියනවා මේක වැරදිච්ච දෙයක් නෙවෙයි මේ හැටි මෙන්න මේ වෙලාවේදී අර දැනට එකතු වෙලා තිබුණ ඒකාග්‍ර වෙලා තිබුණ සමාහිත වෙලා තිබුණ හිත විසිරිලා ඊට වඩා ලොකු තැනකට පැතිරලා දැන් තියෙනවා මුළු කය විශේෂයෙන් පැතිරලා එහෙම නැත්නම් හිත සම්පූර්ණයෙන්ම පිට ගිහිලා ආන්නේ වෙලාවේදී මොනවා හරි සමත නිමිත්තකට හිත දාලා මෙයාව කීකරු කරන්න ඕන පණිදි කියලා කියන්නේ නීති කියලා කියන්නේ අපි අපේ වටිනා දේවල් අපි තැම්පත් කරන්නේ. දාන කරනවා නිදාන ගන්නවා කියලා පණිජය කියලා කියන්නේ වගේම අපි හිත තැම්පත් කළ යුතු හිත නාතු කළ යුතු බාහිර අරමුණක් හරි ගෙනත් දාන්නේ කියලා කියන ඒ වෙලාවට මේකදී සම්මා මහසි භාවනා ක්‍රමයේදී මතක් කරනවා මේ විදිහට ආනාපානිය හෝ පිම්බීම හැකිලිම හොඳට කරගෙන යනවා කරගෙන ගිහින් එක වෙලාවකදී එකපාරටම අර තිබුණ සති සමාධිය වල ලොකු ගැස්මක් ගැස්මක් ඇති වෙලා සම්පූර්ණ කය නැත්තම් කයමුත් පිට අකීතනාගල හිචිලියට ගියොත් නැවතත් ඉක්මනටම ආයේ ඒක උදරයට හිත ගන්න අමාරුයි. ආනාපානට ගන්න අමාරුයි. ඒ තරම්ම හිත කැඹිලා තියෙන්නේ. ඒ වෙලාවට ලොකු අරමුණක් දීලා හිත කීකරු කරගන්න කියනවා. ඉන්න ඉරියව්ව හෝ මෙනෙහි කරන්න කියනවා. සිටිමි සිටිමි කියලා මෙනෙහි කරන්න කියනවා. සමහරවිට හැපෙන තැන් මෙනෙහි කරන්න කියනවා. එහෙම නැත්නම් ඉන්නවා. දැනෙනවා. දැන් මැරිලා නැහැ. සිනතිලා නැති බවට ඉන්න බව මෙනෙහි කරන්න කියනවා. ඒක දැනීම දැනීම හෝ සිටීම සිටීම කියලා මෙනෙහි කරලා අර කලබල වෙලාවදී ඉතා දරුණුවට දැඩිව භාවනා කළ යුතු මූල කර්මස්ථානෙම ගන්න උත්සාහ කරන්න නරකයි. ඒ වෙනුවට දැන් මගේ හිත කැඩුනා සතිය නෑ. නමුත් මට ඉඳගෙන ඉන්න ඉරියව් වශයෙන් ලොකු අරමුණකට හිත දාගෙන ඉන්න පුළුවන්. ඒක උංගාවක් වෙලාට සමත අරමුණක් වෙන්නේ. ඒ නිසා බුද්ධ ආනසේ තුනක් ප්‍රශ්නයක් නෑ කියලා කියනවා. තමන් පුරුදු කරලා තියෙනවා මෛත්‍රී භාවනාවක් ප්‍රශ්නයක් නෑ. තමන් පුරුදු කරලා තියෙනවා කායගත සති අසුභ භාවනා මරණානුස්සති මොනවා හරි එක දාලා අර ගෝක් පිසිරිච්ච හිත කොට්ටකට අරමුණකට සම්මුති අරමුණකට අපි එදාගත්ත අර මේ වගුවක් විතර ගන්න වෙලාවේදී නම් හිත නැවතත් ආරම්භණයේ පැත්තට දානවා. ස්ට්‍රයික් එලිමන්ට් එක පැත්තකට දානවා. ඒ වෙලාවට තිබුණේ හිත ඒ ඉග්නිෂන් එලිමන්ට් එක නේද? අදෝපපන්නේ තිබුණේ. නමුත් ඒක හිත කඩලා ගියා. කඩලා හැමතැනම විහිදෙනකොට මොකක් හරි සම්මත අරමුණක එහෙම නැත්නම් ප්‍රඥප්ති අරමුණක හිත තියලා ඒක හිත ටිකක් පරක් කරනවා කියලා කියන පොඩි දරුවෝ අම්මා කඩේ ගිය වෙලාවේ හඬන්න පටන් අරගත්තොත් කිරි බඩගිනේ කියලා තාත්තටම නොකරන්නේ. තාත්ත කරන්නේ රබර් සූප්පක් අතට දෙන එක. අම්මා එනකන් කොහොමද නරකච්ච අරු අල්ලගත්තාම බුකු බුකු බුකු කාලා උරන්න පටන් අරගන්නවා. ආන්නේ වගේ අර දඟලිච්ච හිත අම්මා එනකන් මොනව කරන්නේ? එතකන් කරන්නේ රබර් සූප්පක් දෙන එක තමයි. ඒ වගේ තමයි දරුණු විපස්සනාවක ඉන්නකොට මේ වගේ අර එක පාරට හිත ගසලා සම්පූර්ණ විචිත්ත අරමුණට යන්නේක බලාපොරොත්තු වෙන්න ඕනේ. බලාපොරොත්තු වුණාට හිත කඩා ගන්න එපා. අතාරින්න එපා. මිලේශී අරමුණක, ගොරෝසු අරමුණක, සම්මුති අරමුණක හිත තැම්පත් කරන්නයි කියලා කියනවා. ඒ වෙලාවට බුද්ධානුසති හෝමිනේ කරනවා. මෛත්‍රී හෝමිනේ කරනවා. එහෙනම් මේ අසුභ සත්‍ය අසුභේ හෝ මරණානුසතරි සම්මුති අරමුණක හිත තැම්පත් කරන්නයි කියලා කියනවා ආන්නේම තස්මින් දේව ප්‍රාසාදනීය නිමිති චිත්තං සමාධියති කියලා යම තමන් හුරු කරගෙන තිබුණ මෛත්‍රී භාවනාව හෝ හුරු කරගෙන තිබුණා නම් බුද්ධානුස්සතිය හුරු කරගෙන තිබුණා නම් මරණානුස්සතිය නැත්නම් දෙතිස් කුණපේ නැත්නම් ආලෝක සංඥාව මොන වගේ දෙයක හිත තැම්පත් කරගෙන ටික වේලාව අර කලබල හිතට ගැළපෙන තාලයකට පොඩ්ඩක් පරක් කරන්න කියනවා ආනේ පරක් කරන්නේ නැතුව නැවත නැවත මූල කර්මස්ථානයේ හිම හැපෙන්න පටන් ගත්තොත් හිත එන්නේ එන්නේ එන්නේ කලබල වෙනවා එන්නේ එන්නේ හිත තවදුරටත් හිතුවක්කාර වෙනවා. එහෙම කරන්නේ නැතුව ලොකු අරමුණක් තැම්පත් කෙරුවොත් ආනේ වෙනකොට ඒ තුලින් අර ලොකු අරමුණක දීම හේතුව නිසා ඒ හිතේ ඒ ප්‍රසාදෝ නිමිත්තක හිත තැම්පත් කිරීම නිසා ප්‍රාමෝදය ප්‍රීතිය පසද්ධිය සුඛය වගේ දේවල් ආයතනයක් ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. පටන් ගන්නී කියන එකයි සර්වචනාසික යෝජනාව. අන්නේ විදිහට පස්සද්ද කායක් අතුරුනට පස්සේ සුඛේ විඳින්න පටන් ගත්තට පස්සේ ඒකෙන් ආයෙ හිමීට ගිහිල්ලා ඒකට හිත කීකරු වෙලා තියෙන්නේ ආයෙතර ඉක්නිෂන් එලිමන්ට් එකේ එහෙම නැත්නම් අපි ගත්ත මූල කර්මස්ථානෙම කීකරු කියලා නැත කරනවා. එතකොට ඉගෙන ගන්න අපනිදාය භාවනා. අපෙන් 10 බාහන කියලා සම්මත සමත අරමුණක් නෙමෙයි කියන්නේ අපි දැන් වැඩ කරගමින් හිටපු මූල කර්මස්ථානෙමයි කියන්නේ හැබැයි ඒකට යන්නේ අර වගේ අතරමැදිසි පරක් කිරීමක් කරලා සම්මත මේ ප්‍රත්‍යක්ෂ අරමුණක තියලා නැවත යනවා අපනිදාය භාවනාව. ඉතින් මේ පනිදාය භාවනාව අපනිදාය භාවනාව කියන එකයි ඒක මම දවල් ධර්ම දේශනාදී සාකච්ඡා කරා වගේ රත්තරන් බඩුවක් වතුර දාන මනුස්සයා ගින්නේ දාලා ටික වෙලාවක පලහනවා ආයෙ වතුර දානවා. ඇල්ලතුර දානවා සීතල කරනවා. ඊට පස්සේ ආයෙ ගින්දරේ දානවා. ගින්දරේ දාලා පුච්චනවා ආයෙ ඇල්ලතුර දාලා මදිනවා. ඕන වගේ වැඩ පිළිවෙලක් යන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය කල්පනා කරන යනවා නම් දැන් මම මේ හොඳට භාවනා කරපු කෙනෙක් මට සමථ ධ්‍යාන තියෙනවා නැත්නම් සමථයේ වශයෙන් හොඳට කීකරුයි. ඒ නිසා මගේ හිතේ ඉඳගත්තට පස්සේ සමනේක අසුනමුණා වගේ දිගට භාවනා යන්න ඕනේ කියලා කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. හොඳටම භාවනා සාර්ථක වෙච්ච වෙලාවේදී සියල්ල විසිරු බහන්න පුපුරලා ගියා වගේ චොක්කිටක් ගලේ ගහුවාගේ විසිරි යමක් සිද්ධ වෙන එක වෙන්න පුළුවන් දෙයක්. එහෙම වුණායි කියලා හිත නරක කරගන්නත් එපා. ඒ වෙලාවේදී කල යුත්තේ නම් මොකද්ද? ලේසි සමත අරමුණක හිත පරක් කරන්න ඕනේ. පරිඳා පණිදියක්, අභිමතාර්ථයක්, ප්‍රසාද වූ අරමුණක් ඉදිරිපත් කරලා දෙන්නේ කියන වෙලාවට. ඉදිරිපත් කරලා දීලා හිතේ යම් ප්‍රමාණයකට කී කරුණාට පස්සේ ආයෙසරයක් ඒකී කරුකම මත Tamanට ඇති වෙන්නා වූ ආත්ම විශ්වාසය මත හිමීට ආයෙසරයක් අර මූල කර්මස්තරය කියලා නැස කරනවා. ඒක අද කමඨාන් සුද්ධ කරනකොට මට හොඳටම තේරිච්ච දෙයක් තමයි භාවනා කරපු සෑම කෙනෙක්ම කියන්නේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. හොඳට ආනාපානම කරගෙන යනකොට බලමු. ආනාපාන හොඳට තුනී වෙලා ඊට පස්සේ හිත ආනාපාන නොදනිය. නොදනිය ඊට පස්සේ තමන් ඉන්නේ ඉරියව්වේ හෝ එහෙම නැත්නම් මේ නීවරණ නැත්නම් කියලා හොඳට ඒකේ හිත ප්‍රසාද කරගත්තකම ඔන්න ආය ආනාපානෙට එන්න පටන් ගන්නවා. ඒක දිහා බලනකොට ඔන්න සම්පූර්ණ වේදනාව කිව්වොත් සද්දකින් කැඩිලක් යනවා. කැඩිලා හෙල්ලලා ගිහිල්ලා ආයතරයක් සති සමාධිය සම්පූර්ණම කැඩලා යන්නේ ආයතරයක් ඇවිල්ලා ආයත ආනාපානෙ හිටිනවා. ඒ වගේ දේවල් ඉබේ වෙන්නේ නැතිනම් යෝගාවචරයට කරන්න තියෙන දේ තමයි මූල කර්මස්ථානේ හිත තියාගන්න බැරි තරම් මූල කර්මස්ථානේ සියුම් වුණා නම් හෝ එන නොදැනී ගියා නම් හෝ එහෙම නැත්නම් මූල කර්මස්ථානේ අකාමකාගෙන හිතවිලක් ආවා නම් කායික වේදනාවක් ආවා නම් ශබ්දකින් හිත ගැසිලා ගියා නම් ඒත් එක්කම බලන්න ඕනේ නැවතත් ඉක්මනට මූල කර්මස්ථානයේ යන්නේ ඉස්සලා මුළු කය සම්පූර්ණ කය දිහා බලලා හෝ හිත තැම්පත් කරන බලන්න. නැත්නම් අපි අර කලින් කිව්වා වගේ මෛත්‍රී භාවනා, බුද්ධානුස්සතිය, අසුභ මරණ සත්‍ය කියන එක හෝ හිත තැම්පත් කරලා අර කැළපෙන මේ කැළඹුණ හිතට ගැළපෙන තාලෙට අරමුණක් දීලා තියෙනවා. ඒ කියන්නේ අරමුණක් සමත අරමුණක් අඳුල්ලා දෙනවා ඒ වෙලාවේ. අඳුල්ලා දීලා ඒකට කීකරු වුණාට පස්සේ නැවතත් අර තිබුණ අරමුණටම යනවා. මුන්නම දෙයක්වත් උනේ නෑ හරියට හීනෙන් මර කෑ ගහන ළමයි ආයේ ඒ නිින්දම නිදාගත්තා වගේ ටිකට භවනා යන්න පටන් ගන්නවා. මේක බලාපොරොත්තු වෙන්න දිගටම. මෙන්න මේ විදිහට දිගින් දිගට දිගින් දිගට මූල කර්මස්ථානෙන් කැඩෙනවා ආය ධනවඩලා ආය තිබුණට වැඩිය මූල කර්මස්ථානෙ කිමිදෙනවා ආයතරයක් කැඩෙනවා විවිධ හේතු නිසා කරනකොට ආයෙ මූල කර්මස්ථානයේ කිමිදෙන්න පුළුවන්. ආයෙත් කැඩෙනවා. ආයෙත් කිමිදෙනවා. කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න කිමිදෙන කිමිදෙන වාරේ වෙනදාටත් වඩා සියුම් වෙනදාට වඩා සූක්ෂම මූල කර්මස්ථානයට යනකොට යෝගාවචරය ලේසියෙන් අරමුණ නැහැ කියන්නේ නැහැ. තියෙනවා බලන්න ඕනේ කියලා කොච්චර හෙල්ලින් කරුවත් කොච්චර ටිකැසීම් කරත් එහිම පවත්වාගෙන ගියේ නැත්තම් ව්‍යාපාදයේ කියන එක ඒකාන්තයෙන්ම අපිව යට කරනවා. අරමුණේ හිල කැඩිච්ච ගමන් අපිට එන ව්‍යාපාරය. අපිට තරහක් එනවා මෙච්චර ඊයේ තොඳකට භාවනා වුණා. අදත් භාවනා වුණා. ඔන්න කවුරු හරි හයියෙන් දොර ඇරියා. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මෙච්චර මේ භාවනා කරන වෙලාවේදී සද්ද කරන්න හොත නැහැ කියලා ඕන්න අර ව්‍යාපාරයේ දිගේ එක්ක කාට හරි දෝෂයක් කියනවා. එහෙම නැත්නම් තමන්ගේ මේ ව්‍යාපාරේ වැඩ කරන බව දන්නේ නැතුව හිත නරක කරගන්නවා. ඇයි මට මෙහෙම දේවල් වෙන්නේ? ඇයි මට වේදනා එන්නේ? ඇයි මට රූප පේන්නේ? ඇයි මට ශබ්ද ඇහෙන්නේ කියලා ඒ ඇතිවෙන ව්‍යාපාදය දැකගන්නෙත් නෑ. දැක්කට පස්සේ කලියුත් දන්නෙත් නෑ. මේ නිසා තමයි දරුවචනාන්තේ තායේ බික්කුණු පස්සේ ගිහිල්ලා භාවනා හොඳට සිද්ධ වෙනවා නම් අඩුගානේ ආනන්ද ස්වාමීන් දැනගෙන ඉන්න ඕනේ මේ වෙලාවේදී මේ පරිදහය භාවනා අපනිදහය භාවනා කියන දෙක. මේක ඇත්තටම ව්‍යාපාදයටම සමනක් අඩංගු සූත්‍රයක් නෙවෙයි. මොනම දෙයකට වුණත් අපේ හිත සමාලාවට ආශාවල් නිසා මේ වගේ වැටෙනවා. ව්‍යාපාද නිසා බාහිරයට හිත දුවනවා ආශාවල් නිසා හිත ඇතුළේ නතර වෙන්නත් ඉඩ තියෙනවා. අනේ සෑම වෙලාවකම හිත ටිකක්සින් සිද්ධ වෙනවා. එතනදී වෙන්නේ සම්පූර්ණ සතිය කැඩීම සමාධිය කැඩීම නෙවෙයි වෙන්නේ ඔද්දල් වීමක් වෙන්නේ. සතිය ඔද්දල් වෙනවා සමාධිය ඔද්දල් වෙනවා. ඒකට හේතුකුත් තියෙනවා. ඒ හේතු හෝ ඔද්දල් වෙච්ච තත්ත්වය පිළිබඳව හිතනරක් කරගත්තොත් අන්න ව්‍යාපාදේ වෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන දැන් මට ඇවිල්ලා තියෙන්නේ සති සමාධි වෙනුවට ව්‍යාපාදේ පැමිණිලයි මම මේකට කළ යුත්තේ මොකද්ද මේ ව්‍යාපාදය කියන ඇවිස්සිල්ල නතර වීම සඳහා පාසාදනීය වූ Tamanට ප්‍රියමනාප වූ සමත නිමිත්තක් ඒ වෙලාවට අඳුන්ලා දෙනවා ඒව නැත්තම් ඉන්න කයේ ඉරියව්ව හෝ අඳුන්ලා දෙනවා අඳුන්ලා දීලා එහි හිත නිමග්න වුණාට පස්සේ එයින් පහළ වෙන්නා වූ ප්‍රීති ප්‍රමෝද දිගේ ආයසරයක් කියන මූල කර්තත්තන හිල තැම්පත් කරනවා. මේන මේ විදිහට දිගින් දිගට දිගින් දිගට යනකොට දුකකට වාංගු වෙලාමයි විපස්සනා ඥානයක් පහළ වෙන්නේ. ඒසා වෙනදාට වඩා තද තිගැස්මක් වෙනදාට වඩා තද දුකක් වෙනදාට වඩා තද චිත්ත පීඩාවක් වෙනදාට වඩා තද බලාපොරොත්තු සුවීමක් ආවනම් ඒක හරියට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන උපක්‍රමය අර්ථේ සෞඛ්‍ය සම්පන්නව පන්නගත්තොත් ජයගත්තොත් විශාල සතුටක් විශාල ආත්ම විශ්වාසයක් විශාල සති සමාධියේ තහවුරු වීමක් ඉතාමත්ම ගැඹුරේ මූල කර්මස්ථානයේ දැක ගැනීමක් ආදී වශයෙන් ලොකු ප්‍රගමනයක් වෙනවා ඒක තමයි සරුවචන සම්මෙතේ මතක් කරන්නේ උලාරංවා පුබ්බාපනා පුබ්බේනාපපරං විශේෂං සංජානිසති කියලා මේක තමයි විශේෂත්ව භාවනා කියන්නේ. මේ වෙලාව වෙනකොට මේ සමත භාවනා විදර්ශනා භාවනා දෙක අකින් අතට මාරු වෙමින් යුගනද්දව යන්නේ. අරමුණ පෙනෙමින් හිත හොඳට කීකරු වෙලා තියෙන්නේ සමත වෙලාව. හොඳට සත්‍ය සමාධි හොඳයි. ඒත් එක පාරට ගැසිලා යනවා. ගැසිලා ගියාම මුළු වගේ පිච්චෙන්න ආසේ දැනෙනවා. වතුරකට වැටුණා ආසේ දැනෙනවා. වාතයේ විසිරී ගියා ආසේ දැනෙනවා. මේ ආදී විදිහේ එක එක ධාතු ගුණ පෙන්වනවා. මේ ධාතු ගුණ පෙන්වන්නට හදන්නේ අර ඇති වුණා වූ සමතය තුලින් ඇත්ත ඇති හැටි දැක්වීමේ විපස්සනා අවස්ථාවක් පෙන්වන්නයි. යෝගාවචරය මේ තරමටම සමතයට කැමැති. මේ තරමටම සමාධියට කැමති නිසා මේ සමාධිය තුළින් ඇත්ත පෙන්වන්න හදනකොට හිතනවා භාවනාව කැඩුනා සතිය නැති වුණා ද්වේෂය පහළ කරගන්න. එහෙමනම් කවදාකවත් මේ පුබ්බේන උලාරං පුබ්බේනාකරං විශේෂං අධිගච්ඡති විශේෂං සංඥානිසිත කියන එක වෙන්නේ නැහැ. මේ හතන්නේ අර ගිය පාර ප්‍රශ්න පත්‍රය ඉවරයි දැන් අලුත් ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙනවා. ඒක හරිනම් තව ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ආන්නේ මෙතන දිගින් දිගට දිගින් දිගට යනකොට මේක හරියට දන්නවා නම් ඇත්තට සමතරමුණ අඳුරලා දෙන්න ඕනකමකුත් නැහැ. මේක දැනගත්ත පමණින්ම ඒක දිගට භාවනාවේ බාධාවල් අඩු කරගෙන තන්නත්තර වීම නැතුව මේ වගේ යුතු දෙයක් මෙහෙම වෙනවාමයි මේ වගේ හැලහැප්පේනවා කියලා යන්න පුළුවන්. නැතිනම් එහෙම දෙයක් වෙනකොට මේ කලබල වෙනවා නම් පිටින් හෝ සමත අරමුණක් දාලා ඒක සමථයකටපත් කිරීමට යෝගාචරය දැනගන්න ඕනේ. මෙතෙන් ගියාට පස්සේ නම් මේ යෝගාචරයට තනියම භාවනා කරන්න පුළුවන්. ඒ යෝගාචරය කව කවුරක්වත් ආයේ කමඨාන් සුද්ධ කරන්න ඕන කමක් නැහැ. කමඨාන් සුද්ධ කරන කොහොමද? ඒක අතිරේක ලාභයක්. ඒ වගේම ස්වාධීන භාවනා කරන්න ශක්තිය තියෙනවා. එහෙම නැතුව තාම අපේක්ෂාවක් තියෙනවා නේ යෝගාවචරයේ. මම දැන් සතියේ මේ මේ தත්වලටපත් වෙලා තියෙනවා. සමාජයේ මේ தත්වලටපත් වෙලා තියෙනවා. මගේ භාවනා මේ ඊට පස්සේ කිසිම අතුරු ආන්තරාවක් නොකෝසින් නැතුව සිද්ධ වෙන්න ඕනේ කිය. ඒ හැඟීම තියෙන තාක්කල් කමඨාන් සුද්ධ කරන්න වෙනවා. ඒ මොකද කිසිම වෙලාවක අතුරු ආන්තරාවක් ඇති වෙච්ච වෙලාවක කටයුතු කිරීමේ ශක්තිය දන්නේ නැහැ. අපේක්ෂා කරන්නේත් නැහැ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? හිත නරක කරගන්න. එහෙම නැත්නම් පශ්චාත්තාප වෙනවා. ඒකයි කියන්නේ මේ හිත මේ දුර්වල කරගන්න. මේ කායේ පරිලාහයක් අතපාවම චේතසෝවා ලීනත්තම් හිත දීන භාවයට පතන සංගවි ගන්නවා අර සමාධිය විසිරී යනවා විසිරී ගියා පස්සේ බොහොම විපිලිසර වෙලා කල්පනාරපත් වෙනවා ඉතින් කොච්චර කෙරුවත් ඔච්චර තමයි වැඩක් නෑ මේ භාවනාවෙන් කිය පශ්චාත්තාප වෙන්න පටන් ගන්නවා හැබැයි ඒක එකක් තියෙනවා ඒ මොකද්ද ඒ වෙලාවේ විතර දමල ගහලා ගියාට ඒ බුද්ධිලට ආයෙසරක් වාඩි වෙන්න හිතන ආසාව නම් භාවනාවෙම ඇති කරලා දෙනවා. අර වෙලාවේදී නම් සලුවක සාදාලා නැගිටිනවා කොයි වෙලාවෙ කියාද කියලා දැනගන්න බැරි තරමටම යන්න පටන් ගන්නවා. අන්න ඒ පාඩුව නොවෙන්න නම් මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා සරුවචනාංශය විසින් මේ පෙන්නන මේ වගේ හැල හැප්පිලි එනවා. කාය පරිලහ එනවා. ඊගාට වේදනාව ගැන කතා කරනකොට සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා වේදනාරම්මනාව උප්පජ්ජති. කය වේදනාව එනවා. චිත්තාරම්මනාව උපපච්චති. හිත වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. කවදාකවත් නැති විදිහට නිකන් ඥාති වේශනයක් වෙච්ච ගන්නට, වස්තු වේශනයක් වෙච්ච ගන්නට එකපාරටම හිතේ තිබුණ අර සති සමාධි කැඩලා ගිහිල්ලා විශාල හිතේ ධාරාවක් ඇවිල්ලා අකාමකා දානවා. එන ගහච්ච සෝම් පිටිනියක් වගේ. ඡණ්ඩ දෙයක් නැතුව හිතනවා. ආහනේ වෙලා දැනගන්න මේ වෙන්න පුළුවන් දෙයක්. මේවා වුණාට මොන්නම දෙයක් කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නොදන්න කෙනාට. බණ නාහපු කෙනා නම් මේකෙන් හිත නරක කරගන්න. ඒක වෙන්න පුළුවන් මේකෙන් තමයි අපි කැඩුනට සත්‍ය හදන්න පුළුවන්. කැඩුනට වේදනා මේ සමාධි ගන්න පුළුවන්. සමාධිය ඇති කිරීමේ සහ සත්‍ය ඇති කිරීමේ මූල ධර්ම වල කිසිම වෙනසක් වෙලා නැහැ. වෙලා තියෙන්නේ එතකොට තිබිච්ච සත්‍යයි සමාධියයි දෙක කැඩිච්ච එකක්. නමුත් ඒක පිළිබඳව අපේක්ෂාවෙන් ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා බලාගත්තා නම් ඉක්මනටම අරක අලුත් එළිය කරගන්න පුළුවන්. ගුරුවරයෙක්ම අවශ්‍ය නැහැ. කර්මස්ථාන සුද්ධ කිරීමක්ම අවශ්‍ය නැහැ. නමුත් මේක පුරුදු කරනවා කියන එක. මෙතෙන්දී ව්‍යාපාදේ පහළ වෙන්න දෙන්නේ නැතුව මේ වෙච්ච දේ බාරගෙන ව්‍යාපාදේ එන්න පුළුවන්. දැන්මයින් ව්‍යාපාදේ ඇවිල්ලා කියන හේතුව මොකෝ? අර තිබුණු සති සමාජයක නැතිවීම නිසා ඇතිවෙච්ච චිත්ත පරිලාහය. කාය පරිලාහ, චිත්ත විචිත්ත භාවය. සාහානෙව දැනගත්තනම් තේරෙන්න පටන් ගන්නවා මේ මාර්ගයෙන් තමයි අපේ හිත දැඩි කිරීම කියන එක. අපි ගත්ත භාවනාවේ ප්‍රගමණය දැඩි කිරීම සිද්ධ වෙන්න නම් බාහිර බාධාක පැමිණිය යුතුමයි. ඒක හරියට සාමාන්‍ය හමුදාවකට පැමිණිච්ච හමුදා සැබළුන් අතරේ ඉතා හොඳ සේවකව අරගෙන හමුදාව සැබළුන් අරගෙන විශේෂ කාර්ය බල හමුදාට පුහුණු කරනකොට ඒගොල්ලන්ට පුදුමාකාර පුහුණු වීම කරප දෙන්නේ. චතුරෙක් විසින් දෙන්න පුළුවන් දඬුවම් ටික සේරම දෙනවා කල්ලාතු. කියලා බලනවා. මේ වගේ தත්ත්වයට අරතදී පෞගිම වෙනුවෙන් ආදරේ කියනවාද? තමන්ගේ කමාන්ඩ දෙන අර මේ විධානය පිළිගන්න ලෑස්තිද? ඒක දිහා බලනකොට හරියට මේ විශේෂ බලකාය සඳහා දෙන පුහුණුව හොඳ සෙබළුන්ට දෙන දඬුවමක් වගේ පේන තියෙනවා. නමුත් ඒකට ඉදිරිපත් කරන අතට දන්නවා මේ විදිහට තමයි මේ හිතක් වැඩි කරන්නේ. ඊට පස්සේ තමයි කමාන්ඩෝ බලකායට බඳගන්නේ. ඒ වගේ තමයි මේ සමත කොච්චර කරලා තිබුණාද මෙන්න මේ විපස්සනා මේ ටැක්ටික් එක දන්නේ නැත්තම් මේ පණිදාය භාවනා අපරිදාය භාවනා මාර්ගයේ අපි මේ අසු කරන්න හදන කාරණාව දන්නේ නැත්තම් ඒ පුද්ගලයාගේ හිත බොහොම දුර්වල එකක් පාටපත් වෙනවා පුංචි දෙයක් වෙච්ච ගමන් සැලෙන්න පටන් ගන්නවා ඒක නිකන් මුළු ජීවිතේම විනාශ වීමක් තමන්ගේ මුළු භාවනා ජීවිතේම නැති වුණා වගේ අපරාධ මේ ඔක්කොම කරලා මගේ දේ නැති තැනකින් නැති උනේ කියලා නැති තැනකට මේපත් උනේ කියලා චිත්ත පීඩාවකටපත් වෙනවා. නමුත් අර මෙන්න මේ ටික ඒ උපාසක මෑණිවරුන්ට හෝ භික්ෂුණීන් වහන්සේට නොකියලා දීපු නිසා ආනන්ද ස්වාමීන් මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමෙන් බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ මේ සේරම අත්දැකලා මේ කතා කරන්නේ. උන්වහන්සේගේ භාවනා කරනකොට කොච්චරනම් අපි වාගේ භාවනා කරනකොට ශබ්ද ඇහිලා කැඩෙන්නේ නැද්ද? භාවනා කරනකොට රූප පෙනිලා භාවනා කැඩෙන්නේ නැද්ද? වේදනාව ඇවිල්ලා කැඩෙන්නේ නැද්ද? හිතවිලි ඇවිල්ලා කැඩෙන්නේ නැද්ද? මේ සෑම දෙයක්ම දන්න නිසා සතර සතිපට්ඨානට දාලා. මේකෙදී සඳහන් කරනවා ඒ අවිද්‍යාව ව්‍යාපාදයක නැති කරගෙන මේ ලෝකයේ අනිශ්චිතව ගත කරන්න කායන පස්සනාව වශයෙන් එන භාවනාවේ කැඩිලි වේදනාවන් සරා වශයෙන් කාව භාවනාව වෙන කැඩිලි ඒ වගේම චිත්තානුපස්සනාව වශයෙන් භාවනා වෙන කැඩිලි නැත්නම් පරිලහ ධර්මානුපස්සනාව වශයෙන් වෙන පරිලාසේටම ලෑස්ති වෙන්න ඕන. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩි කරන වැඩි කරන යනකොට ඒ යෝගාවචරයට හම් වෙන මේ පුහුණුව වෙන කිසිම ආගමක හෝ බුද්ධ ආගමේවත් විපස්සනාවෙන් තොරව කවදාකවත් ලැබෙන්නේ නැහැ. මේකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. විපස්සනා අනුග්‍රහයේදී සිද්ධ වෙන්නේ Taman විසින්ම හදාගෙන ගිය මේ සතිය 100 100ක් ඇරිලා ගියත් නෙවෙයි හිතකට ගන්න. ඒක කල්පනා කරන දැන් සතිය නෑ ඉච්චරයි. ඊගාට සතිය හදන්න මොකද කරන්නේ? ඉච්චරයි කල්පනා කරන්නේ. සතිය කරනවා කියලා කනගාටුවක් නෑ. සමාජයේ ආශාවෙන් නැති කරගත්ත සමාජයේ 100 100ක්ම වීදුරු භාණ්ඩයක් පොළොව ගැහුවා වගේ කුණු වෙච්ච ලබු ගෙඩියක් හතරවන් අන්දික දමලා ගැහුවා වගේ කුඩු වෙලා යනවා. කිසිසේත්ම බය වෙන්න දෙයක් නැහැ. මේ සමාජය මම හදාගත්ත එක මට කඩන්න බැරි නම් මොකටේ? මමම කඩන්නේ. කඩනවා ආයෙ හදනවා. තමන්ගේ මත්තන් නම් නැත්තන් කිය අරගෙන යන එකයි තියෙන්නේ. මේක තමයි විපස්සනා කියන්නේ. ඉතින් මෙතෙන් ආවවසේ මේ පුද්ගලයා තුළ තියෙන අභීතත්වය, වීරත්වය, ඒ දීරත්වය මොකකින්ද මනින්නේ? මේ පුද්ගලයාට දුක් කරදර පීඩා ප්‍රමාණයෙන් තමයි. ඉතින් මේක මේ ලෝකේ තියෙන ඔක්කොම නිදර්ශන මේක කියලා දෙන්න බෑ. ඒ නිසා හැම කෙනෙක්ම හිතනවා ඒක නම් ඇත්ත තමයි උනට මට ආවේ මේකනේ. කියලා ඉතින් කනගාටු වෙනවා. ඒක නිසා ඒ තමන්ගේ කර්ම කියවෙනකන් මේ බණ තේරෙනකන් කීප අවස්ථාවක් මේ සතර මොන දෙන්න වෙනවා. අන්තිමට කතා කරන එක නතර කරනවා. මොකද ඒක කතා කරන්න ඉක්මන් වෙන්නේ ආපු தত্ত্বයට පණ දෙන්න හදන නිසා. ඒ தත්ත්වය ඉවර වෙනකන් බලන්න පුළුවන් නම් කතා කරන්න දෙයක් නැහැ. දැන් මට ඇවිල්ලා තියෙන දුක ඒ දුක ඉවර වෙනකන් ඉන්න පුළුවන් නම් මට ඉවර කරන්න මට අවශ්‍ය කරන සත්‍ය සමාධිය කොහොමද මම හදාගන්නේ කියන එකට හැකි සංඥාවෙන් කරන්න තියෙන දේ කරන්න බලනවා නම් කාටවත් කියලා වැඩක් නැහැ මේ කාටවත් කිව්වට හම්බෙන උත්තරේ තමන්ගේ ඊගාව ප්‍රශ්නට අදාළ නැහැ ඒක සම්පූර්ණ වෙනස්කමකට එන්නේ ආනේ විදිහට භාවනා කියන දුක් පීඩාම හේතු සාධක කාරණා කරගත්තොත් එතකොට අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියන විදිහට මොන්නම ප්‍රශ්නයක් ආවත් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කොංගතපාදි විච්ඡා පඤ්ඤාවදපාදි විච්ඡාවදපාදි ආලෝකෝදපාදි ආදි වශයෙන් පෙර නොඇසු නොවිරූ තාලයකට කය ඇති වෙන මේ දරුණු වේදනා හිතට එන මේ හිතා ගන්න බැරි තරම් චිත්ත පීඩා ඒ වගේම ශබ්ද නිසා ඇති වෙන පීඩා සේරම ගොළුෙක් දකපු හිණයක් වාගේ දුරට බලලා ඉතින් කියා ගන්න බැරුව බලන්නේ. දිගින් දිගට දිගින් දිගට මේක යනකොට යනකොට තමයි මේ පුද්ගලයා මුනි tattරපත් වෙන බුද්ධ tattරපත් වෙන්නේ මේ දුකම තමයි අපිට සද්ධාව ඇති කරන්න තියෙන එකම ආසන්නම කාරණාව මේ දුකින් පැනලා යන්න හදන තාක්කල් අපිට සාමාන්‍ය ආගමික උපක්‍රම උදව් කරයි සමතියෙන් ලැබෙන චිත්ත සුඛය උදව් කරයි මොකද දුක දුක වශයෙන් දැකගන්නේ නැහැ දුක්ඛම් පරිඤ්ඤය කියලා කියලා තියෙනවා. ආත්පසින්ම දැක ගන්නවා. මොන්නම දුකක් හෝ අපිට මුණ දී ගන්න බැරි වුණා නම් මතක තියාගන්න සංසාරය ජීවත් වෙන්න ඕන ආයේ දුක ආයේ එනකම්. ඊට මෙට වැඩි හොඳ පැමිණිච්ච දුක විපස්සනාට හරවන එක. හරවන්න ගියාම ජීවිතය දැහැ ගන්න සුළුයි. පණ විනාශ කරන සුළුයි. සමහරලාවට බෙල්ලෙන් අල්ලලා වතුර වාදනයක් ඇතුළේ දාලා හිර කරගෙන ඉන්නවා වගේ හුස්ම ගන්න බැරුව ආයාස කරන්න පටන් ගන්නවා. මේ මැරෙන්න ඕන මෙන්න තරමට වගේ හිර කරනවා. සමහර පිඹුරෙක් ඇවිල්ලා ඇඟ වටේ වෙලාගෙන අපේ ලේ එහෙම සොතු පිටතට ගලන තරමට තද කරන තත්ත්ව වෙනවා. සමහර කබලක දාලා බදින්න වගේ තේරෙන පටන් ගන්නවා. සමහර කුඩු කුඩු වෙලා ඉසිරියන්න පටන් ගන්නවා. මේ සේරම වෙලා ක්‍රමෙ හිතෙන්නේ මේ වෙලාව වෙනකොට නම් සති සමාධි කැඩලයි කියලා. නමුත් මේ වෙලාවේ තමයි ඇත්තටම සතියයි සමාධියයි විශේෂම සතිය බලවත් හිතටපත් වෙන්නේ. ආනේ විදිහට මේ ව්‍යාපාදයේ පැමිණීම ව්‍යාපාදයේ පැමිණීමක් වශයෙන් දැනගත්තා නම් පමණක් උන්න පරිදාය භාවනා ක්‍රමය අපනිදාය භාවනා ක්‍රමය කියන සමතින් විපස්සනාට විපස්සනායේ සමතට අනේක අපිට කවදා හෝ දවල් එළිය දක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් අපි ව්‍යාපාදයට බය නම් පියාපාදේ නොපැමිණිය යුක්තක් වශයෙන් හිතනවනම් අපිට කවදාකවත් මේ යුගනද්ද භාවනාව සමතේ ටිකක් ඇති වුණාට පස්සේ ඇත්ත ඇති ඇතියෙන් පේනවා ඒක ඒ විදිහෙන් බලාගත්තට පස්සේ ආයෙ සමතේ තව ටිකක් දියුර වෙනවා ඒ දිගේ යනකොට ආයෙත් වෙනකට වඩා ගැඹුරු තාලෙට මේ විපස්සනා වශයෙන් මේ ධාතු ගුණ කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති ඒවා මේ ඉස්සර වගේ භාගයට පළුවට නෙවෙයි යන්නේ ඉසනන් එන පැත්තක කම්පනයක් චංචලය දැන්නේ මුළු ඇඟම සාක්ෂි කරගෙන මුළු ඇඟම සහලවගෙන මේක තියෙන්න පටන් ගන්නවා එතකොට දැනගන්න ඕනේ දැන් ඉතින් භාවනාව හරියට කරන විපස්සනා ඥාන මට්ටමට ගිහිලා විපස්සනා ඥාන වැඩෙන වෙලාව ඒක නිසා මම අර කලිනුත් මතක් කරේ මේ මහසිසාරෝ මතක් කරලා තිනවා සෑම වෙලාවකටම අලුත් විපස්සනා ඥානයක් කියන්නේ දුකකට වාංගු වෙලා එනිසා නොඉඳපු තාලේ දුකක් විඳපු වෙලාවක තමයි ඒකේ හමාරෙත් එක්ක දුකේ අවසානයේ දැකීමත් එක්ක එන විශාල ප්‍රීති ප්‍රමෝදයත් එක්ක තමයි අපි අලුතෙන් මේ එළඹ වාසය කරන්නේ. උපසම්පදා වෙන්නේ. ආ මේ විදිහට දුණ ගෙඩියක පොත් අරිනවා වගේ එක පොත්තක් ඇරියට පස්සේ යට පොත්ත මතුවෙනවා. ඒක මතුනකොට තව පොත්තක් මතුවෙනවා. ඔහොම අරගෙන අරගෙන අරගෙන කියලා බලනකොට මේක ඇතුලේ ගන්න හරයක් නැහැ. ඇතුලේ තියෙන ලුණු බිකක්ම තමයි. අන්තිමට පද්ධතියක් නැති බව තේරුම් ගත්ත දවසේ තමයි තේරෙන්නේ මුලක ඉඳලා පටන් ගන්න අගට ගියත් අගේ ඉඳලා මුලට ආවත් හරස්කර කපලා බැලුවත් මේ එන දේවල් වලට බය දුවන්න දුවන්න ඉව එලව එලව පහර දෙනවා අපට. කවදා හෝ පොඩ්ඩක් නතර වෙලා එක දිහා බලන්න පුළුවන් නම් මේක ගන්න තරම් බය වෙන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ව්‍යාපාදය ඇවිල්ලා ව්යාපාදයට එක්ක හැප්පෙන ක්‍රමය බලු ක්‍රමය කියලා. මේකට කියනවා සිංහ ක්‍රමය කියලා තව ක්‍රමයක්. බල්ලගේ ගැච්චිය තමයි ගලකින්නමල ගහපුවාම ගලපස්සේ එලවාගෙන කියලා ගල හපලා කරනවා. සිංහයාගේ ක්‍රමය එහෙම නෙවෙයිලු. ඌ එකක් වදිනවා දෙකක් වදිනකොට හිමීට බලනු කොහෙන්ද ගල එන්නේ කියලා. ඊට පස්සේ ඉතින් දන්නවා සිංහයා කරන දේ. ඒ නිසා හේතුව දිහාවට හිත යෙදීම සිංහ ක්‍රමය. ඵලයේ දිහාවට හිත යෙදීම පළු ක්‍රමය. ඒ නිසා දරුවචනසේ දේශනා කළා තියෙනවා මගේ ක්‍රමය විපස්සනා වේකාන්තම සිංහ ක්‍රමයක්. ඒක එකක් ඒ දෙකක් ඒ තුනක් ඒ එනකොට ඔක දිහා බලනකොට ඔකේ එන මූල පේන්න පටන් ගන්නවා. ආයෙත් අපිට පුළුවන් සැලසුම් කරලා මුලින්ම උදුරලා දාන්න. අර එන වේදනාවට හෝ සද්දයට හෝ ප්‍රතික්‍රියා කරනපත්තු අර සාන බල්ලගේ ක්‍රමය තමයි කියන්නේ. ඉතින් මේක තමයි අපිට අධ්‍යාපනයේ උගන්ලා දෙන ගැහුවක් ගහපම්. දැන්වත් බලපම් මම බලා ගන්නම් කියන්නේ. ඉතින් එකට එක කරනවා එකෙන් දෙකට කරනවා කවදාකවත් කෙලවරක් නැහැ. බුදුසෙන් දේශනා කළා කියලා නහි වේරේන වේරාණී සම්මන්තිද පුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛරෙන් කවදාකවත් වෛරේ සංසිඳෙන්නේ නැහැ අපිට ව්‍යාපාදයක් වසුනන ඒකට වෛර කරන්න කරන්න කරන්න අර බල්ලා තමන්ගේ වලි ගහපා ගන්න කවුම කරකෙන්නේ ඒ වගේ තමයි එක තැන කරකැවෙන පොඩ්ඩක් නතර වෙමු අපි මේ මෛත්‍රී ව්‍යාපාදයට පොඩ්ඩක් මෛත්‍රී කරමු. සහි වේරේන වේරාණි අවේරේනච සම්මන්ති. අවේරයෙන්ම තමයි මේක සංසිද්ධ කරන්න පුළුවන්. ඒක සඳහා සමත ක්‍රමේ නම් අපි මම හිතනවා මම ඒක ටිකක් වෙලා ගන්නවා පස්සේ දවසක මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. ඒත් මෛත්‍රී භාවනාව කරන්න බෑ තරහින් වෙලා. ඒක කරන්න ඕනේ අල්ලතු කරලා තියෙනවා. නමුත් මේ විපස්සනා දෙන තරහ තියෙද්දිමයි. අනපේක්ෂිතව අපි තරහට විවෘත වුණාට පස්සේ තරහ තරහ දිහා බැලුවා නම් අපිට පේන්න පුළුවන් මේ සමහර විතක භාවනා කැඩීමක් නෙවෙයි සමතියේ තිබුණ හිත විපස්සනාට එක පාරට ගැසිලා ගිය වෙලාවක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ ආරම්භණයේ තිබුණ හිත තදුපන්නේට එක පාරට මාරුණා. මාරුවෙච්ච ගමන් මේක විශාල යුද්ධයක් තමයි පේන්නේ. ඒකේට හුරු නැති එකන කලබල වෙනවා. එතකොට කරන්නේ ආයේ ඒ වෙනුවට අර ආරම්මණයක් හේතු කරලා කියලා ටික වේලාවක් හිත සංසිඳුණාට පස්සේ ආයෙත් අදෝපන්නයට යනවා. මේ විදිහට එහා පැත්ත මෙහා පැත්ත මාරු කිරීම කිසිම දවසක කවමදාකවත් ඒ ගුරුවරයාට 100ක් කරලා දෙන්න බෑ. එකක් දෙකක් දෙන්න දුන්නා පස්සේ අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අස්සජී ස්වාමීන් වහන්සේ කිව්වාගේ ස්වාමීන් වහන්සේ දන්න ක්‍රමයකින් කියලා දෙන මම දහසක් නයින් මේක තේරුම් ගන්නම් කිව්වා. ඒ වගේ තමයි භාවනා කරනකොට එක කලමුවක් ආවා. ඒකට ගුරුවරයෙක් එක්ක කතා කරා නම් ඉතින් බුදුජානනාසේ දේශනා කරපු මේ දේවල් අහුවා නම් මතක තියාගන්න ඕනේ ඉස්සරහට යන්න මේට වැඩිය එන්න එන්න එන්න එන්න මේ බරපතල අභියෝග වලට අපිට මූල දෙනකොට අපිට මේ වෙලාවේ හදිස්සියට කරලා පුරුදු කරලාද මෛත්‍රී භාවනා බුද්ධානුස්සතිය වගේ දේවල් ප්‍රයෝජන ගන්න. අපි දැනගන්නවා මේ බබා අඬනවට දෙන සූප්පුවක් බව. ඊට පස්සේ තැන්සුනාට පස්සේ නැවතත් අපි මූල කර්මස්ථානෙ ගිහිල්ලා එතකොට අයිට වැඩි ගැඹුරේ අයිට වැඩි සාධනීය කරගෙන යන්න පුළුවන් නම් අන්න ඒ විදිහේ පස්සේ මූල කර්මස්ථානට හඳුන්වා දීම අපනිදාය භාවනා කියලා කියනවා. කලබලයක් වෙච්ච වෙලාවේදී අලුතෙන් සමත කර්මස්ථානයක් හඳුනා දීම පනිදාය භාවනා කියලා කියනවා. ආන්නේ විදිහට වරින් වර පනිදාය භාවනා වරින් වර අපනිදාය භාවනා කරනවා නම් පමණක් ඒ යෝගාචරයගේ එකම චිත්තක්ෂණයක්වත් අසතියෙන් ගත කරා වෙන්නේ නැහැ. එකම චිත්තක්ෂණයක්ව සමාජයට අනතුරුදායක නැහැ. මෙන්න මේ දෙක එදිනදා ජීවිතයේ මේ භාවනාවේදී මේ දෙක අඳුනා ගත්තනම් එදිනදා ජීවිතයේදී හම් වෙන අපේ මේ අෂ්ටලෝක ධර්මයන් හමුවේ ඇති වෙන මේ විලෝපන පුදුම විදිහට මධ්‍යම ප්‍රතිපදාට එකතු කරලා දෙන්න පටන් ගන්නවා. අපි දැන් කරන්නේ ඒ ලාභයක් ලැබිච්චාමයි පාඩුවක් වෙච්චාමයි හරියට සැලෙන එක. දුකක් ආපුවාමයි සැපක් ආපුවාමයි හරියට සැලෙන එක. අපි හිතන ඒක තමයි මනුස්සකම කියලා. අපි හිතන්නේ අල්ලපු ගෙදරත් සැලෙන්න ඕන. ඒකයි අපේ ක්‍රමය. කම්පාවක් ආවම අනුකම්පාවකුත් තියෙනවා. නැතුව බෑ. ඉතින් වෙන්නේ එකිනෙකට ලඩක් ඇවිස්සම දිගට පැතිරෙන එක. බුදුජානනාංශයක දේශනා කළා තියෙන්නේ භාවනාවේදී මේ විදිහට තිගැස්සීම් වෙනුවෙන් සමත ක්‍රමයක් පාවිච්චි කරනවා. මුදුවර සංසුචිච්චාම විපස්සනා වශයෙන් තිගැස්සීම් ඇති වෙනවා. ආන්නේ දෙක තේරුම් අරගෙන යනවනම් එදිනදා ජීවිතේ අපිට හම්බෙන ලාභ පාඩු දුක් සැප වේදනා සැප ඒවා එනකොට මේවා විශ්ේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආයුර්වේද නම් කියන ප්‍රතිනිධිය කියලා. ඒ වෙනුවට හොයන්න ඕනේ කොහොමද කටයුතු කරගෙන යනකොට එකම එක සංනිවේදනයක්වත් නැවකට නිවනට සාධක නොවේ. අපකරා පැමිණෙන සෑම පණවිඩයක්ම මොකද්ද වැදගත් බණක් කියන්නයි අපි ළඟට එන්නේ. අවාසනාවට. අවාසනාවට අපේ හිතේ කල්යතු හොඳ නරක කියලා දෙකක් තියෙනවා. අපි හොඳ හරිය විතරක් ගන්න ගියාම ඇත්තටම හොඳ හරිය පැත්තකට යනවා. අපි ශ්‍රද්ධාව නිසා, රුචිය නිසා, අනුසවය නිසා, ආකාර පරිවිතක්ක නිසා, ditthi nijjana kanti නිසා අපි සුචි කොටස විතරයි අපි ගන්න. මනාව කොටස විතරයි අපි ගන්න. අපිට හොඳයි කියලා හිතන තාර්කයට ගැලපෙන කොටස විතරයි ගන්න. සරුවචනජි පැහැදිලිවම අභියෝග කරනවා. ඔය හොඳයි කියලා ගන්න කොටසේ සත්‍ය නොතිබෙන්නේ ඉඳ තියෙනවා. හොඳ නැහැ කියලා බැහැර කරන කොටසේ සත්‍ය තියෙන්නේ ඉඳ තියෙනවා. ඒක නිසා අවිආවාදේ නැත්නම් ව්‍යාපාදේ කියන මූලික නීවරණ නැත්නම් අව්‍යාපාදේ කියන එකට විරුද්ධ වෙන ධර්ම මේ දෙක දිහා අපි පුරුදු කාලයට බලන්නේ නැතුව අලුතෙන් බලන්න ඕන මොකද්ද ව්‍යාපාදේ ආපුවා ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් බලනවා අව්‍යාපාදේ ආපුවා අව්‍යාපාදෙන් පස්සේ බලනවා මේන මේ දෙකම බලන්න නම් විපස්සනා බලමම තියෙන්න ඕනේ අර හොඳ නරක කලින් අරගත්ත උපමාන දිගේ බලන්න ගියොත් අනිවාර්යයෙන්ම අපි අතගාන්නේ නරක පැත්තක එහෙම නැත්නම් නැති පැත්තක ඒකේ බැලුවට සත්‍ය හම්බ වෙන්නේ නැහැ ඒ නිසා මුළු ජීවිතයේම පෞරුෂත්වයේ නැවත සලකා බැලීමක් සිද්ධ වෙනවා. අපේ රුචි අරුචිකම් වල සම්පූර්ණ වෙනස් කිරීමක් සිද්ධ වෙනවා. ඒක දරා කියා ගන්න බැරි වෙලාවක් තියෙන වෙලාවකුත් තියෙනවා. ඒක පරියන්කේදී ඊටම ගැඹුරට සිද්ධ වෙනවා. අධ්‍යයට මාස දාලා අනලා අලුතෙන් බෙදෙන ගතියකට එනවා. ඒ නිසා ජීවිතයේදී හම්බෙන ටික ටික තමන්ට ඕන ප්‍රමාණයකට සීමා කරගන්න පුළුවන්. ආන්නේ විදිහට එදිනදා ජීවිතයේ කරුණු කාරණා අඩු වෙනවා නම් විශේෂයෙන්ම මේ අත්කිලමතානුසා කාමසපල්ලිකාන කියන අන්තද්වේයට අනේක අන්තවාදී ගතියට වෙන්නේ නැතුව මැදට එන්න එන්න එන්න එන්න අපිට වෙන්නේ මොකද්ද? එදිනදා ජීවිතයේ කරන වැඩවලදී පැය දෙක තුන විවේක වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අවුලක් ආවම අවුලෙන් අවුලට යන්නේ නැහැ දැන් අපි. පවුල කට්ටිය ඕනේ තරම් අනාගතයට අපි පැත්ත කරලා පොඩ්ඩක් බලائیں. සමහරවල් විරුද්ධට අපේ අතින් මේ වගේ අවුල් වුණාට අපි තේරුම් අරගන්න පටන් ගන්නවා එක තැනක. ඒක නිසා විශාල වශයෙන් අර ප්‍රශ්නයක් ඇති වෙච්චා මේ ප්‍රශ්නේ ප්‍රශ්න ඇති කරන ගැටි අඩු වෙනකොට විවේක වෙන්න පටන් ගන්නවා. ඒ විවේකයේ කෙලින්ම බලපානවා තමන්ගේ පරියන්කේ. එහෙම නැතු කාගර ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක තව දුරටත් ඒ පැත්ත මේ පැත්ත ධම්මමින් ඒක පරිප්පේ ධම්මමින් ඒකම කතා කරමින් ඒක අවුස් අවුසයින්ද ගියොත් වෙන්නේ මොකද්ද පරියන්කයට ගියාම ඒකමයි ඔළුවට එන්නේ. හිතවිලි වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ මොකකින් හරි එන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ ප්‍රශ්නේ ආපුවා මේක එතනින්ම ඉවර කරන්න. ක්‍රමය එදිනදා ජීවිතයේ වශයෙන් උත් පරියන්ක වශයෙන් උත් දෙක සමතුලිත කරනකොට පුදුම විදිහට අපේ රුචි අරුචිකම් වල වෙනස්කම්, පෞරුෂත්ව වෙනස්කම් පුදුමාකාර විදිහට සිද්ධ වෙනකොට ඉතනවා. බුදුජානන වහන්සේ මේ පුරිස ධම්ම සාර්ථී කියලා ඉන්න කාලේ කරපු මේ කාස්කන්තික ධර්මයේ මගෙන් 100%ක් ප්‍රසිද්ධ වෙනවා. ශරීර ධර්මයේ තේරුම් අරගත්තොත් පුරුෂයන් দমনය කිරීමේ দমনය කරලා හරිමකට යොමු කිරීමේ හැකියාවන් තියෙන කෙනා අතර අන්තිම ශ්‍රේෂ්ඨ බුදුහාමුදුරුවෝ. නිසා අපි দমনය කළ යුතු පෞරුෂව කතිය අප ළඟ තියෙයි. ඒවා ඒ විදිහට අපි ධර්මයේ ඉදිරියෙන් තියාගෙන කෙලස් ආවම කෙලස් වශයෙන් දැනගෙන ඒකට අදාළ මේ පණිදාය භාවනා අපේ 10 භාවනා වශයෙන් කාරණා ධර්මන ඉදිරිපත් කරගෙන යන්න පුළුවන් නම් අපිට මේ හම්බෙලා තියෙන අවස්ථාව වාගේ වටිනා අවස්ථාවක්. විශේෂයෙන්ම අපි ළඟ සත්‍ය සමාජ ටිකක් තියෙන වෙලාවේ කවවම කවදාකවත් ලැබෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා මේක අපි පැන්නොත් මේක කරගන්න බැරුව අතහැරුණොත් අය කවදද අපිට මේ තරම් සත්‍යයක් මේ තරම් සමාජයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි හිතා ගන්න තියෙන අපේ විඳගොදු ප්‍රමාණය වැඩි. කියලා දාන තියෙන ප්‍රමාණය දැන් ටිකයි. ඒ නිසා ඊටු ටිකත් ඉවරම කරලා මේ දානගමේ අවධාන ජවනිකාවත් බලලා ඉවර කළොත් අපිට හරි ඇස්ටිමේට්ුවක් ගන්න පුළුවන්. ප්‍රමාණ කිරීමක් කරන්න පුළුවන් අපි ළඟ තියෙන සතිය කොච්චර දැඩි වෙලා ශක්තිමත් වෙලා තියෙනවද සමාජයේ දැඩි වෙලා ශක්තිමත් වෙලා තියෙනවද කියලා ඒක Taman තුලින්ම Tamanගේ ඒ අගය කිරීම ආවේ නැතිනම් කවදාකවත් මේ මේකේ මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට ඔය ප්‍රමෝදේවත් ප්‍රීතියවත් පස්සද්දේවත් සුඛේවත් එන්නේ නැහැ. ඒ වෙනුවට එන්නේ කාමච්ඡන්දයයි, ව්‍යාපාදයයි, තීන මිද්‍යයි, උද්ධච්ච කුච්ච විචිකිච්ඡාවයි. ඒවා නැතුව ඒවා තුලින් ඒවා ධානීය විදිහට බැඳීම වශයෙන් මේ ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය සුඛේ පහල කරගන්න පුළුවන් නම් ඒක තමයි අපි කියන්න තියෙන්නේ මේ ධර්ම දියා පෙර නොඇසු නොවිතු විදිහකට බැලීමෙන් හැර දුක්ඛ දුක්ඛ සත්‍යයක් බාටපත් කරගන්න විදියක් නැහැ. ඒ නිසා මේ ව්‍යාපාදයේ කියන චෛතසිකය මුළු ලෝකෙදී ඔක්කොම සැප කාබාසිනියා කරන චෛතසිකේ. පෙර බුද්ධ උත්පාද කාලේ ලැබුණයි කිය, මනුස්සාත්ම භාවයක් ලැබුණයි කිය, අපිට මේ අහකන ජීවනාශය ප්‍රകൃතිය පිහිටයි කියන ශන සම්පත්තිය ලැබුණයි කිය, කල්යාණ මිත්‍ර ආශය ලැබුණයි කියලා පැවිද්ද තිබුණයි කියලා ධර්මාන දාන ප්‍රතිපත්ති තිබුණයි කියලා මොනම දෙයක්වත් හිතේ අහලකට එන්න හම්බෙන්නේ ව්‍යාපාදේ ආවොත්. නමුත් ඒ ව්‍යාපාදේ විතර විපස්සනා පනපවන වෙන ධර්මිකුත් නැහැ. ඒ නිසා අමුතු සම්බන්ධයක් උ කරනවා අභිධර්මයේදී මේ ද්වේෂ චරිතය ප්‍රඥා චරිතය සමාන කරනවා. ද්වේෂය කියලා කියන්නේ බොහෝ වටිනා ගවයක්. අපිට තරහ යන අයිතිවාසිකම් අපිට තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ඒක දිහා බලනකොට බලන්න නම් තරහ යන්නත කොහොමද බලන්නේ? අන්නේ ඒක දැකීමමයි ප්‍රඥාව වෙන්නේ. සාන්ත සීතල ඉන්නකොට දැකීම එච්චර ලොකු ප්‍රඥාවක් නෙවෙයි. ඊට වැඩිය බොහොම බලවත් ඊට වැඩිය බොහොම තෙදවත් ප්‍රත්‍යාවක් තමයි තරහදී තරහ වශයෙන් බලන්න පුළුවන් කම. ඒ නිසා අභිධර්මයේ පවා පිළිගන්නවා නැත්නම් අටුවාව පවා පිළිගන්නවා ද්වේෂ චරිතයයි ප්‍රඥා චරිතයත් කියලා શબ્ද සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ දෙකම අපේ තුල තියෙනවා. මේ දෙකටම අපි බයයි. දෙකම අපි මකන්නයි හදන්නේ. විශේෂයෙන්ම ද්වේෂයට බයයි. ද්වේෂය තියෙනවා කියලා කියන්නත් බයයි. නමුත් කොච්චර සෝ බය වුණත් නැත්නම් ඒක එනවනේ. ඒ නිසා දැන් ලෑස්තිලා ඉඳයි තියෙන්නේ සත්‍ය සමාධිය තියෙන ලාක ඉදිරියට ආපෙලාට මන ද්වේෂය ද්වේෂය වශයෙන් දැක ගන්න ලැබේවා ද්වේෂ නැති හිතත් ඒ වාගේම ද්වේෂ නැති හිත වශයෙන් දැක ගන්න ඕන ද්වේෂය ඇතිවීමෙන් පවතිනකොට ඒක දැක ගන්න ඕනේ නැතිවීමෙන් පවතිනකොට ඒක දැක ගන්න ඕනේ මේ හතර ආකාරය දැක්කනම් ද්වේෂය ආයේ නොයන ආකාරයට නැවත නොයන ආකාරයට දැක ගැනීමේ අවස්ථාව අපිට උදා වෙනවා ඒක නිසා කල්පනා කරගන්න මම බලාපොරොත්තු වෙන අනිත් දවසක මේ ද්වේෂය කියන ව්‍යාපාදයක් ඒකේ අද්වේෂය කියන මෛත්‍රී පිළිපදවත් කතා කරන්න. ඒකට අපි වෙනම දවසක් තියාගමු අද දවසේ මේ ඉදිරිපත් කරගත්ත කරුණු මට හිතුණා මේ දැනට මේ භාවනා යෙදීන අයට හුඟක් උදව් උපකාර වෙයි කියලා. මොකද හැම කෙනෙකුටම මේ වගේ අර එකපාරට ගැස්සෙන කම්පන වෙන ගති හරියට දැන් දැනෙන්න පටන් ගන්න තියෙන්නේ. අන්නේ වෙලාවේ මේක භාවනාවේ කැඩීමක්වත් වැරදීමක්වත් නෙවෙයි මේ භාවනාවේ ඇති කරගත්ත ආ සති සමාධි ධර්ම දැඩි කිරීමේ වැඩ පිළිවෙලක් කියන්නේ මේකට සාමාන්‍යයෙන් අපේ භාවනා මේ වාග්මාලාවේ කියන්නේ විපස්සනා ඥාන පහළ වෙන වෙලාව කියලා. මේ විපස්සනා ඥාන පහළ වෙන වෙලාවේදී කාද මේ කටුස්ස වාගේ එහෙම නැත්නම් බෝධිලිම වාගේ වැඩ කරන්න එපයි කියනවා. මොකද බෝධිලිම ගොදුරක් අල්ලන්න ගියාම වේගෙන් පැනලා ගිහිල්ලා නතර වෙලා ආයෙ ටිකක් ඔළුව හොල්ලන නතර වෙලා ඉන්නේ. ඊට පස්සේ ආයෙ පිම්මක් පයින්න ගොදුරට. ඔය සෙල්ලම් බෑ විපස්සනා කරනකොට. එහෙම නතර කෙරුවොත් ආයෙ කොට ගන්න බැරි තරමට සත්‍ය සමාධිය කැඩෙනවා. ඒක නෙමෙයි හරියට ඊ ගහ වාගේ. කොටියා සිංහයා ගොදුර දැකපුවාම මේ කොහොමද අතරක් අතර දිගටම ගොදුරට පැනලා විනාශ කරන කම නතර වෙන්නේ නැති. ආන්නේ වගේ කැමලියන් යෝගීස්ලා වෙන්න එපයි කියලා කියනවා. දැන් මේ ටික මම භාවනා කරන්නේ මම ඒක බහා කියනවා අනුමානකට පස්සේ මම ආයෙ භාවනා කරනවා කියලා එහෙම කරන්න පුළුවන් ගැටියක් නැහැ මේ රත් සමාජයට ආවට පස්සේ ගිනි ගන්න දණ්ඩක් ගහලා කින්දරක් උපතයන් හදන කෙනෙක් වගේ ගිනි මතු වෙන කම උලන එකයි කියන්නේ එහෙම නැතු අධික සිද්ධ වෙනවා කියලා බිම තිබ්බොත් අර ඇතිවෙච්ච තාපය සම්පූර්ණයෙන්ම මැකෙනවා ඒක නිසා දැන් තියෙන ක්‍රමේ මේ එදිනදා ජීවිතේ භාවනා කරන්න බෑ කියලා නැත්නම් මේ ඉඳගෙනම කෙරුවේ නෑයි කියලා ගන්න නැතුව ඇති වෙන අෂ්ටලෝක ධර්ම વિશે කාමච්ඡන්දේ වේවා ව්‍යාපාදේ වේවා තමන් තුළ දැනට මේ තියෙන සතිය සමාධිය දෙක ඊ타මත්ම සාදරව ක්‍රියාශීලීව කර්මන්නේව කටයුතු කිරීමේ ඒන එන එන ධර්ම ඒ වශයෙන් තේරුම් ගැනීමෙන් වැඩිගෙන එනා විපස්සනා ඥාන ඒ විදිහට වැඩිවීමට දැක්විය යුතු විපස්සනා අනුග්‍රහිතේ වඩා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම ඒ නිවන ධර්මයන්ගෙන් ඇති පීඩාවල් දුර වෙලා හොඳ සාන්තව ඒ කටයුතු දිගට අභීතව කරගෙන යන ශක්තිය ධෛර්යය තිරුවන් සරණින් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේකනේ ඒකමාරකට කිට්ටු කාලයක් අපි ගත කරලා තියෙනවා. ඉතින් මේ මේ සූත්‍රය පිළිබඳව නම් මට කියන්නේ මේක නැවතත් කියවලා බලන්න. කියවලා බලලා මේ භාවනාදී හම්බ වෙන ඒ දුෂ්කර අනිෂ්ට ඵලවලදී කටයුතු කළ යුතු ආකාරය දුරට විස්තර සතෙන් තේරුම් අරගන්න භාවනා කරන්න කරන්න කරන්න මේක කමඨහනක් වඩපත් වෙනවා. හැබැයි එච්චර විග්‍රහයක් එච්චර විවෘතකම සූත්‍රයේ බැලු බැලමට නැහැ. භවනා කරපු එකනට තේරෙන පටන් අර ගන්නවා කොච්චරක් ගැළපෙනවද මේ වෙලාවේදී මේ පණිදාය භවනා අපණිදාය භවනා වශයෙන් මේකම දෙක අඳුනා ගන්නවා නම් ඒ Tamanට ඇත්තටම ලැබෙමිච්ච ඕන දෙයක් ඒ කලබලයේදී තේරුම් ගන්න බැරි වුණාට ටිකක් වෙලා ගියාට පස්සේ හෝ විශාල වශයෙන් තේරුම් ගැනීමට පසුබිමක් මේක සලසනවා ඒක නිසා මේ මේක නිකන් හරියට ගුරු අත්පොතක් වාගේ සංතියා ගන්න තෝනේ වගේ භාවනා කාටද කියලා දෙනවනම් ඒ අත්තන්න මේ වගේ ටිකක් පන්නරේ කියලා දෙන්න ඕනේ. තම තමන්ගේ වැඩ තම තමන් කරගන්න නම් ඉන්න මේ භාවනාවේ මෙන්න මගේ අවස්ථාවකයක් තියෙනවා. මේක නම් සුද්ධම සුද්ධ විපස්සනා. මේක මේක සමතට අහු වෙන එකක් නෙවෙයි. ඒ නිසා මේ ඒක හිමීට හිමීට කියවන්න හොඳයි කියලා හිතලා තමයි ඒක අර ෆොටෝකෝපිය කරන් දුන්නේ. ඒ විදිහට දිගට කරගෙන යන්න ඉදිරි පස්සට අපි අනෙකුත් කතා කරන නිවර්ණ ධර්මවලදී මේක දිගටම මේ විදිහට අවශ්‍ය වෙනවා. ඉතින් මේක මේ සම්බන්ධ කිය යුතු කලේශයක් තියෙනවා කියලා අපි ඒකට සුළු වේලාවක් අරගෙන එහෙම නැත්නම් මේ දෙවියන් පින්ජීවෙන් සහ ඥාතියින් පින් පැමිණීමෙන් අපේ සතිವಾರේ સમાપ્ત කරමු කියලා යෝජනා කරනවා. වික්කුණු වස්ස සූත්‍රය. සංගතනිකාය මහා වගේ. වික්කුණු පස්සේ ඒකම ලියලා තියෙනවා කොළේ ලියලා තියෙනවා මේ කොපි එකේ ලියලා තියෙනවා මේ පොතේ කොටේෂන් එක මේ බුද්ධ ජයන්ති පොතේ නම් සංවිතනිකාය පහ එක පහේ කොටස තියෙන එක දෙක කියලා එකක් පහ එකේ තමයි මහා වර්ගයේ තියෙන්නේ මේ මේක ඉස්සර මංගේ සරයක් කියවලා තිබුණා නමුත් මේ ඊපිට තිකේම හරියට අර සර්වචනාංශගේ අර දුක්ඛන් පාපම් පාපතෝ පස්සත පාපම් පාපතෝ පස් දිස්වා තත් නිබ්බිද්දති විසජ්ජත කියන එක අපිට හරිය ලොකු එයක් වුණා. ඒ වගේම තමයි මේක පණිදාය භාවනා විපණිදාය භාවනා කියවට පස්සේ සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙකක් ඇත්තේ නෑ. මෙතන ගියාට පස්සේ ඒ ඒ තනේ හැටියට ඇනේ ගහගන්න දැනගන්න ඕනේ. නිසා දෙකක් වෙනවා වෙන්න ඕනේ. මේ වෙලාවේදී මම මෙන්න මේකයි කරන්න ඕනේ කියන එක ලෑස්තිලා හිටියනම් ඇත්තටම මේ අපේ මට මට උගන්වපු ස්වාමීන් වහන්සේ කියන්නේ දුකක් ඇති වුණා නම් විපස්සනා භාවනාදී ඒක සීත දෙවිතුව ගැට වැඩියා කියලා හිතාගන්නයි කියලා කියනවා. ඒකේ ලොකු භාවනාව විස්කලනයක් වෙන්නයි හදන්නේ. ඉතින් ඒ වෙලාව අකුල උත්තර අකුල යන්න කියොත් නම් ඉතින් තුච්ච පරාජයක් තමයි තියෙන්නේ. ඒ වෙලාව දිගටම ගේම ගෙනියන්න ඕනේ. කුත්තම අකුලන දෙන්න යන්න නරකයි. දිගටම කාඩ් ගේම කාඩ් ගේම ගෙනියන්න ඕනේ. භාවනා කරගෙන ඉන්නකොට ඒක පාටම පිටිදුනක් එනවා මේක මොකද්ද ලක්ෂණය අමාරු පිටිදුලක් තමයි ඒක මට අන්න කියන්න කලින් මේ ફોકસ කරන දැන් සුත්‍රන්නේ බෑ ඒ එපා වෙන තත්ත්වයක් එනවා ගන්නවා එතකොට කොහොමද අපි ඒක සමථ භාවනාව නිසා නෑ ඒක දෙක තමයි මේ පණිදා පණිදා දෙකම අවශ්‍යයි. ඒ වගේ දෙයක් ආවට පස්සේ කොහොම හරි සමන්නම් හැරෙන වෙලාවක් තියෙනවනේ මේ වෙච්ච தത്വෙට අවබෝධ වෙන වෙලාවක් එනවනේ. ඒ වෙලාවක් ආවට පස්සේ තේරෙනවනේ මොකද්ද වැරදිලා බව තේරෙනවනේ. දැන් නිශ්චයාකාර භාවනා යනවා නෙමෙයි මගේ දැන් හිත දුර්ල தത്വයකටපත් වෙලා, පෙරදිලා, වැරදිලා කියලා තේරෙනවනේ. ද එම් වේ තේරෙන්නේ නැද්ද? වගේම දැන් ආනාපාන භාවනා කරගෙන යනකොට ඉතින් ફોકસ කරන්න පුළුවන් බෑ. ඒක එතකොට ඒවා සංවේගයක් වගේ and uh, අර කරන්න බැරි නිසා frustration හරි ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක ආගක වැර ඒක ස්වභාව භාවනා නෙවෙන බව තේරෙනවනේ තමයි දැන් භාවනා කැඩලා බව තේරෙනවනේ කොටින්ම අන්න ඒක තමයි වැදගත්ම දේ දැන් Taman දැනගන්න දැන් මේක මූල කර්මස්ථානේ නෙවෙයි කියන මූල කර්මස්ථාන කොහොමදත් නැතුව ඇති වෙලාවේ. නමුත් ඒකට පිළිබඳව ඇති වෙච්ච ප්‍රතික්‍රියාවක් ඇවිල්ලා දැන්. එක්ක බෝඩම් එක, එක්ක ෆ්‍රස්ට්‍රේෂන්, එක්ක මොනොටොනස්, එක්ක නිදිමත, එක්ක මේ කවදාකවත් කෙලවර කරන්න බැරි වැඩක් කියලා නිකන් Taman පුංචි කරලා අරපු බාධාව ලොකු කරලා පෙන්වන ගතියක් එනවා. ආනේක හොඳට තේරුම් අරගන්න ඕනේ මේක එන්නේ අනිවාර්යම ව්‍යාපාදයේ තුල. ඒ කියන්නේ හේට් එකෙන්මයි එන්නේ. මේ පරිසරය සම්පූර්ණයෙන්ම ද්වේෂය තුලමයි එන්නේ. එතකොට අපිට කාරණා තුනකින් මේ தත්ත්වය හදන්න පුළුවන්. එකක් තමයි මූල කර්මස්ථානයේ නොවෙන නිසා අපිට පුළුවන් නම් හැමේට ගෙනල්ලා ආයෙත් බලන්න පුළුවන් මූල කර්මස්ථානයේ කියනවාද කියලා දැනගන්න එක. එක. දෙක අපිට මේක ඇවිල්ලා තියෙන වේදනාවක් තුලින් නෙවෙයි සද්දයක් තුලින් නෙවෙයි හිතවිල්ලක් තුලින් බව දන්නවා. ඒ කියන්නේ මූල කර්මස්ථානේ මැකිලා ගිහිලා පිහිලා ගිහිලා තියෙන එක ආකල්පකින් නැත්නම් ආවේගිකකින් කො ඉමෝෂන් එකකින් කො තෝට් එකකින් එකම ඇකිලා තියෙනවා. It is not a pain, it is not a sound. එසා අපි දන්නවා e තිබීට පාත් එක නම් මූල කර්මස්ථානේ. නම් ඒක ඇවිල්ලා තියෙන්නේ wrong track එකේ mind door එකට ඇවිල්ලා තියෙන්නේ. ඇති වෙන මේ outcome එක තමයි hate. මෙන්න මේ තුනේ එකක් දැනගන්න පුළුවන් නම් අපි situation එකට එන්ලයිට් වෙනවා. රියැක්ට් කරන්න යන්නේ. මේක වෙන්න පුළුවන් දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. අපේ හිත ට්‍රැක් එක මාරුණා. එතකොට අපනතං චිත්තං අපනතං චිත්තං කෝපානුපස්සං. ව්‍යාපාදානුපස්සං. කොහොමද හිත ට්‍රැක් එකෙන් පැනපුවම ද්වේෂය පහළ වෙනවා. එක්ක අපිට ද්වේෂ වශයෙන් අල්ලන්න පුළුවන් නැත්නම් හිතවිල්ලක් වශයෙන් අල්ලන්න පුළුවන් නැත්නම් මූල කර්මස්ථානේ නැහැ කියලා අල්ලන්න පුළුවන්. ඒව තමයි නිවැරදි කරන ක්‍රම. අවශ්‍ය වෙලා තියෙන්නේ මේක එන්නේ ද්වේෂයමයි. මේ එපාකම, කම්මැලිකම, නීරස ගතිය, නිදිමත ගතිය හැම එකකින් වෙන්නේ Taman පුංචි කරලා Taman හීනමානයකට වටලා අර ආපු යකා ලොකු කරලා පෙන්නන එක තමයි. ඒ වෙනුවට ඒක දැන ගැනීම තමයි පළවෙනියම කරන්න තියෙන්නේ මේක භාවනාදී එන්නවමයි. එන්න ඕනෙමයි. ඒක සාමාන්‍ය කියන්නේ පිටතර හොඳ උදාහරණයක් වෙන්නේ නැති යම්කේ අම්මා කෙනෙක් ගැප් ගත්තොත් වමනට එන එක එනවාමයි. ඉතින් ඒක දෝෂයක් නෙවෙයි. ඉතින් පළවෙනි සැරේත් නම් එහෙම දෝෂ තමයි. දෙක තුන වෙනකොට දන්නවා. අත්තම්ම කොහොමදක් දන්නවා. අත්තම කියන ඕක නම් ගන්නකො ඕක කොහොම තමයි උඹ. එහෙම නැත්තම් මාත්‍රුත් ගන්න බෑ. ඇතුලේ ඉන්න දරුවගේ ඒවා ඊට දාන්න බෑ කොහෙන් හරි. ඉතින් දානකොට ඉතින් අම්මට දන්නේ නැහැ. මේ දෙයක් නෙවෙයි බලාපොරොත්තුනේ. එතන භාවනා හරි ගියා නම් අර සංස්කාර ගාලා දාන්න එපා දැන් මේ මිට පිට තණ්හා වශයෙන් මාන වශයෙන් දෘෂ්ටි වශයෙන් තිබුණ ඒවා බොහොම අගිය තියෙන මන්දිතේ ඒක ගැලවිලා ගැලවිලා එනක පටන් අරගත්තට පස්සේ කවදාකවත් ඒක මේ රත්තරන් වශයෙන් ප්ලැටිනම් වශයෙන් පිටුතු තඹ වශයෙන් එන්නේ නැහැ. එන්නේ කෙලෙස් වශයෙන්ම තමයි කුණු වශයෙන්ම තමයි කෙලෙස් වශයෙන්. ඒක කියන්නේ බැලීමේ ශක්තියක් අපිට තියෙනවා. නැහැ කියලා දැනගත්තොත් අපි පුංචි වෙනවා, ක්ලේශය ලොකු වෙනවා, ඒක අපිව පැනලා කනවා. අපිට බැලීමේ ශක්තියක් තියෙනවා. මේකයි බුදුහාමර අපිට ආරාධනා කරන්නේ. මේකටයි අපි පෙළඹිලා ඉන්න ඕන කියලා බලනකොට අර ඇති වෙන කෙලෙසේ පුංචි වෙනවා අපේ අපේ ශ්‍රද්ධා සතිය විශේෂ සමාධි ප්‍රත්‍ය නැගලා එනවා. විශේෂයෙන් සතියයි සමාධිය නැගලා එන්න පටන් ගන්නවා. ඒකෝට අපිට හරි සතුටක් ඇති වෙනවා. තාම මේක ඉස්සරහට ඔයිට වෙලි දෙයක් ආවත් මම ඒකට මුහුණ දෙනවා කියලා. මේ පහුවෙන්න එන්නේ එක වෙන මුණවරකේ. අදාවේ මොනොටොනි එකක් නම් හෙට බෝඩම් මොඩි. අනිත් දැන් නිදිමතකේ. අන්ද පශ්චාත්තාපය අන්ද බයකින් සහලවන ගතියකින් ඉතින් ඒක අටුවායෝ ගන්නන්නේ මේ පුංචි ඔරුවක නැගලා මූදු මැදට ගිය මාළු කාරේක් නැත්නම් ඔරු පදින්නේ සුලිසුවකට අරගෙන යනවා කොහාට හරි අනේ ඊට පස්සේ දැන් මතක නැහැ උතුරු දන්නෙත් නැහැ දකුණ දන්නෙත් නැහැ ගොඩ බිම දන්නෙත් නැහැ ආන්නේ මනසට මූදමා පුදුමාකාර බයක් උපදවනවා කොයි අතර යන්න දන්නෙත් නැහැ මූදට අවුවෙట్లా ඒකේ අර නලියන පෙළ දකින්නකොට වක්කාරයක් එනවා හරි බයක් ඇති වෙනවා. අනේ වගේ තමයි මූල කර්මස්ථානේ ගෙනියනවා. අපි තැනකට කවදාකවත් ගිහිල්ලා නැහැ. බැලුව බැලමකට කොට මිලක් නැහැ. හැම තැනම අර නලියන නලියන නලියන ගතිය තමයි තියෙන්නේ. මේක ඒකත් නිකන් හරි අසරණ ගතියක් දැනෙනවා. ඉතින් මේ විදිහට යන්නේ ඉස්සරලා සරුවත් යන මතක කරනවා කය ජීවිත දෙක පුදන්න බලාගෙන යන්න. ඒ දෙකනේ දෙන්න තියෙන වැඩයක් දෙන්නේ. ඒ දෙකට තියෙන බය නිසානේ අපි ඒ සහලවන්නේ. එක වෙලාවට සහලවනවා, එක වෙලාවට එක එක ආකාරයකම වෙනවා, එක වෙලාවට නිජමත ගතියනවා, එක වෙලාවට ධාර්ය දානවා, විවිධ ක්‍රම වලට දෙනවා. ඉතින් ඒවා කල්ලාතෝ කියලා තියෙන්නේ මේ එනවා. මේ එනකොට කැස්තිලා ඉන්නේ කියන එක තමයි. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙන්නේ නැතුව අපි කරන්න ගියා නම් එහෙම අපි ඔතෙන් ගිහිල්ලා අපිට කවදාකවත් ওই සත්‍යර්ථය හිතන්න බෑ මොකද වෙන්නේ කියලා. එනිසා අපි එතන යන්නේ ලොකු කැපකිරීමකින් ලොකු ආයාසකින්. ගියාට පස්සේ බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ මහා අසරණ වෙච්ච පාළු වෙච්ච තනි වෙච්ච ගතියක්. එතෙන්දි බුදුහාමුදුරුවෝ විතරයි ඉන්නේ. නැත්නම් බුද්ධ උපදේශය විතරයි තියෙන්නේ වෙන මොනක්වත් කරලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ එතන ගිහලා ආපහු වෙනවා ආය යනවා ආපහු වෙනවා ආය යනවා. අන්න එහෙම නැත්නම් ඒක දිගට කාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අර සාරිපුත්‍ර සාංශකය මට කියලා දෙන්න මට එකක් කියලා දුන්න මට දහසක් නයින් තේරෙනයි කියලා කියන්නේ එකකට උපදේශ හම්බුනනම් පහුවෙන්ද එනකොට දැනගන්නවා මේ දුක ආවනම් ඉතින් සිසු දෙවිතුගේ තා වගේ තමයි දැන් ඉතින් බරපතල විපස්සනා ඥානයකටයි මේ තෙපර බාන්නේ. මේ තරම් දෙන්න හදන්නේ කියලා කාගෙන මේ විදෝපේක තව ඩිංගෙත්තක් විඳගෙන එහාට ගිය ගමන් විශාල මේ ශාන්තියක් විශාල ප්‍රීතියක් ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඒක දැන් මේ ඉන්න ඔක්කොමලා ටික ටික බුද්ධි විදලා තියෙන. ඒක මම නෑ කියන්නේ නැහැ. මම කියන්නේ මේ ඉදිරියට තවත් එනවක තදින්. ඒ මම දෙන එකක් නෙවෙයි. මට නිකන් බලින්න එපා බොරු එකක් ඒක. එනවමයි. ඒක බුදුහාමුදුරගේ දෝෂිකුත් නෙවෙයි. මේ වැඩේට ගියොත් බගක් හම්බෙන්න ගියොත් වමනේ යනවමයි. ඉතින් මොකද කරන්නේ?